අද අපි ලැබිලා තියෙන ප්‍රශ්න අතර දෙවි ප්‍රශ්න කීයක් තියෙනවා. පූජා අවසානයේදී මේ පඳුරු ගැට ගැසීමේ වැදගත්කම පහදා දෙන්න කියලා තියෙන විස්තරය. මේක දැන් ගා දැනගන්න ඇත්ත වශයෙන්ම වැදගත්ම කොටසක් තියෙනවා පඳුර කියන්නේ මොකද්ද? මේකත් තේරුම් ගන්න ඕනේ. සමහරවල් මෙහි පඳුරු ගැට ගන්නවා කිව්වහම බුදුහාමුදුරු පඳුරු ගන්නවද? බුදුහාමුදුරන්ට පඳුරු ගැට ගන්න අවශ්‍ය නැද්ද මෙහි තියෙන්නේ? ඉස්සර නම් දේවාල වල පඳුරු ගැට ගැනීම දැන් මේ අලුත් එකක් හදලා ඔහොම අදහස් එන්න පුළුවන්. එදා හොඳට තේරුම් අරගන්න මේ පඳුර කියන්නේ මොකද්ද? එසේ තේරුම් අරගන්න. පඳු කියන වචනේ පෙන්වන්නේ ප්‍රතිසංස්කරණ. පඳු පොනවා ආදි වශයෙන් අපි කියන්නේ ඒකයි. සිවුර පඳු පොනවා කියන්නේ සිවුරේ තිබෙන යම් ආපදා තියෙනවා නම් ඒව අහත් කරලා හිටන් ඒ වගේම නැවත සුද්ධ කරලා ප්‍රතිසංස්කරණය කිරීමට කියනවා පඳු පොනවා කියලා. එයාගේ පඳු වලට උර දෙනවා කියන එක තමයි පඳු උර කියන්නේ. තුර දෙනවා කියලා කියන්නේ අතහිත දෙනවා. ප්‍රතිසංස්කරණයට අතහිත දෙන එකට කියනවා පඬු උරක් දෙනවා. පඬු වලට උර දෙනවා. දැන් පූජනීය ස්ථානයක් ගමකට තියෙන එකයි දෙකයි. බොහොම අඩුයි. ගමේ ඉන්නවා විශාල සෙනඟක් ඇතුළු කරන්න විශාල සෙනඟක් තියෙනවා. මූලික වශයෙන් පූජනීය ස්ථානයක් හැදුවට පස්සේ තියෙන ප්‍රතිසංස්කරණ කටයුතු විතරයි. මූලික වේදම තමයි ලකුවර තරම් දෙවෙන්නේ. හැබැයි ඊට පස්සේ ඒ වැදින වැදපළු මකලා දාන ඒවා කැඩිච්ච බිල්ටයන් හදන ඒවා එහෙනම් මොනවා හරි අඩුපාඩු තියෙන ඒවා පොඩි පොඩි වැඩ තියෙනවා. පින්දහම් කරගන්න කැමැති තියෙන කෝටිපති මිනිස්සු ඉන්නවා. යමක් කරගන්න පුළුවන් සිටුවරු වෙන අය ඉන්නවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ලැබිච්ච අවස්ථාවෙන් ඒක ප්‍රයෝජන ගන්න එක වටිනාකම දන්න කෙනා ඕක මම තනියෙන් කරන්නම් කියලා ඉදිරිපත් වෙනවා. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ගමේ ඉන්න විශාල පිරිසකට විශාල විනාශ කරගන්න පුළුවන් අවස්ථාවක් නැති වෙලා යනවා. මොකද පූජනීය ස්ථාන දෙකක් හදන්න බෑ. බෝධියක් පිහිටවන්න ගියොත් 100ක් බෝධි පිහිටවන්න බෑ. ගමේ පූජනීය ස්ථානයක එකක් පිහිටේවා, අනික එකක් පිහිටේවා ප්‍රතිමා විග්‍රහයක් හැදුවා, දෙකක් හැදුවා. ඒ වගේම ආවාස ශාලාවක් ආදී හදනකොට ප්‍රධාන වශයෙන් ඒකයි. ඊට පස්සේ තියෙන්නේ ඒවා අනුපාදව සුද්ධ කරලා සකස් කරලා දෙන එක විතරයි. හැබැයි පූජනීය ස්ථානය හදලා ප්‍රතිසංස්කරණය කරනවා ආදී කටයුතු අත දෙනවා කියන්නේ විශාල පිනක්. සිංහුනන උල්පත්වාවේ. ඒක හදලා තියෙන තාක්කල් ඒකේ ප්‍රයෝජන ගන්න තාක්කල් මොහොතක් ගන්න එයාට පින් ලැබෙනවා. මේව වරිණා දෙයක් නිසා මොකද කරන්නේ පෙර ඉඳලා සාධාරණ ක්‍රමයක් පිටකොලා. එහෙම එක්කෙනෙකුටම අතහිත දෙන්න දිරුනහම අනික් අයට මොකද කරන්නේ? ඒ නිසා අපි ඔක්කොටම ඉඩ දෙන්න පුංචි පුංචි මුදලක්. ඊයට සහභාගී වුණාම ඒ ඔක්කොම එකතු කරගත්තාම අර ප්‍රතිසංස්කරණයට ගන්න පුළුවන් ඒ මුදල. දැන් මහ ලොකු මුදල් නෙමෙයි. මේ ඉස්සර නම් ඔක පටන් ගත්තේ සතෙන්. සතයක් වාගේ මුදලා තමයි ඒ කාලේ හැටියේ තිබුණේ කුඩාම මුදලා. මේක තමයි පණ්ඩා බඳින්න සතයක් දෙකක් ගත්තේ ඒ කාලේ. දැන් සතේ වටිනාකම අද රුපියලට බහැලා තියෙන හින්දා ඉතින් අද රුපියල දෙකක් බඳින්නෙත් ඒකයි. එහෙනම් පඬුව වලට උරදීමක් කරනවා කියලා කියන්නේ ස්ථානීය පූජනීය ස්ථානීය ප්‍රතිසංස්කරණය කරන්න අතහිට දෙනවා. ඉතින් පිළිස් ඔක්කොටම මේකට අවස්ථාවක් ලැබෙන්න ඕන නිසා පුංචි පුංචි මුදල ගානේ ඒ වෙනුවෙන් වෙන් කරනවා. පඬුව වලට උරදුන්න හින්දා ලැබෙන වින පින එහෙම අඩු වෙන්නේ නැහැ. පුංචි මුදලක් දුන්නා හරි සිත ප්‍රහාදේන වෙන්කලේ ප්‍රතිසංස්කරණයට ඒක විශාල ලාභයක් විශාල පිනක් බවට පත් වෙනවා. මනසාචේ පතන්නේන වාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනී කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. ප්‍රසන්න මනසකින් යුතුව පහන් හිතකින් යුතුව යම් පතන පැතුමක් තියෙනවනම් කරන කටයුත්තක් තියෙනවනම් පස්යෙන් එන ඡායාව වගේ Tamanට සැපයේ පසුපස එනවා. යහවත පසුපසෙන් හිටිනවා. මෙන්න මේ කාරණේ ඉෂ්ට කරන් තමයි පිනක් කරගෙන ඉවරලා ඒ පිනක් කරන විලාදී පැතුම් අපතන්නේ. පඬු වලට උරදීමේ සහ ප්‍රතිසංස්කරණයට මගෙන් මෙන්න මුදලක් කියලා ඉතින් යම්කිසි එයක් වත්තමක් මොනවා හරි දෙයක්. ඒ සඳහා වෙන් කරන මොහොතක් වෙනකොට ඒ මොහොතේදී පතන පැතුමක් නැත්නම් මනසාතේ පතන්නේන වාසදිවා කරෝතිවා කියෙත් දෙන්නේ එක වැටෙනවා. අන්න ඔහුගේ කාරණේ ඉෂ්ට සිද්ධ වෙන්න හේතුකාරක ලබනවා. මේ ප්‍රසන්න මනසක් ඇති වෙන්න කාරණා පහක් ඉෂ්ට වෙන්න ඕන. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහෙන් යුක්තව. යම් පිනක් දහම කරනකොට සෝමනස්ස සහගත ඥාන සම්පවිත්ත අග්‍රසේිත මහ පින් වලට වැටෙනවා. අන්නේ බඳු පිනක් කරන අවස්ථාවේදී පහන් හිතකින් යුක්තයි. දැන් අපි හිතමු යමකට 500ක් දවනකොට එකපාර දැම්ම අවිලාව ගියා ඉවරයි. අර රෙදි ගෑල්ලක් හදලා මේ ගැට ගහලා ඉවර වෙනකම්ම ඒක පරිත්‍යාග කරන අවස්ථාව ඉවර නැහැ. යම් කිසි දානමය චේතනාව පූජනීය ස්ථානයක් පරිසංස්කරණය කිරීම සඳහා මමත් සහයෝගය දෙනවා මමත් සහභාගී වෙනවා කියන ධාරණය ඉවර වෙන්නේ පන්දුර ගැට ගන්න ක්‍රියාවලියට විනාඩි දෙකක් හරි දීලා ඉවර වෙනකොට. ඔය අතරතුර ඔය කරන ගමන් තමන් පතන ගතුමක් ඇතිවෙනවා. මේ යහපත් සත්ගුණේ මම කටයුතු කරනා මේ ශාසනයට නිබඳවන්නා වූ ආධාරයක් උපකාරයක් මම කරනවා. මට මේ පැතුම ඉෂ්ට වේවා. දැන් මේ හින්දා මට මේක වේවා කියන එක ගත්තොත් එහෙනම් වැරදි. ඒක වෙනම ගුණයක්. මේ වෙලාවේ පතන පැතුම තව එකක්. ගුණහිතකින් යුක්තව පතන පැතුමක් ඇත්නම් අර මනසාතිය පතන්නේන වාසතිවා කරෝතිවා කියන එක එතන වැටේ. එහෙනම් මන ප්‍රසන්න මනසකින් කරන ක්‍රියාව තමයි පූජනීය ස්ථානයක් අභිවෘද්ධිය නගා සිටීම සඳහා දානමය පින්කමක් කරන වෙලාව. අර ගැටේ ගහලා අපාහකට ගත්තාමයි දීලා ඉවර. මේ ඔය විලාසෙදි පතන පැතුමක් ඇත්නම් අර බුද්ධ දේශනාව බොරු වෙන්නේ නැහැ. මෙන්න බුදුහාමුදුරන් සල්ලි කියලා හැමදේම එකක් නෙමෙයි. ඒක වරද්දාගත්තාම බෝධියට මොකටද පඳුරු? බෝධිය පඳුරු ගන්න මොකක් කරනවද? බුදුහාමුදුරු පිරුණම් පා බුදුහාමුදුරට පඳුරු මොකටද? මෙහෙම අදහස් ගන්න. නෑ මේවා පඳුර කියන්නේ පූජනීය ස්ථානයක් ප්‍රතිසංස්කරණයට උර දෙනවා හේවත් අතහිත දෙනවා. බුදුරණන් හන්දේ පිරුණම් පෑවත්, මේ වැඩ හිටියත් පූජනීය ස්ථානය ප්‍රතිසංස්කරණය කරන අරිත දෙනවා නම් විශාල පිනක්. අන්නේ ඒ නිසා තමයි ඒ වෙනුවෙන් ගත කරලා හිටන් වෙන් කරලා මෙන්න මේ ස්ථානයේ බුදුහාමුදුරන්ටවත් සංඝයා වහන්සේලාටවත් නෙමෙයි මේ දෙන්නේ. එහෙම සල්ලි පරිහරණය කරන ක්‍රමයක් තිබුණේ නැහැ ඉස්සරහ තිබිලා තියෙනනේ ඒ වගේ ක්‍රමයක්. ධම්මහං ගායනා පවත්වන දෙච්ච අවස්ථාවකත් වෙන්නලා තියෙනවා ඒකෙත් මුල් අවස්ථාවක් වශයෙන් හාමුදුරුවෝ ඒ කාලේ ඉස්සරහ අභිවිසා අපිට සල්ලි දීලා යන්න කියන සල්ලි ගන්න ක්‍රම. කහ වතුර ගාලි වෙලා එහෙනම් මේ වතුරේ දාන්න එතකොට ඒක අපිරිසිදුකම් පිළිගඳ ඉවරයි. ඊට පස්සේ අපිට අයිති ওই જાතියව හදාගෙන තිබුණා. ඔය වඳුරු එකක්වත් මේ හාමුදුරන්ට අයිතිවාසිකම් කියන හාමුදුරන්ට දෙන වටිකමක් නෙමෙයි. උන්වහන්සේලාත් වැඩ ඉන්න පූජනීය ස්ථානයකට අවශ්‍ය කරන සිව්පසයක් තියෙනවා. චීවර, පින්ඩපාත, සේනාසන, විරාමපත්ති කියන මේ සිව්පසේ. මෙන්න මේ සිව්පසේ සඳහා යම් කෙනෙක් අතහිත දෙනවා නම් ගමක ඉන්න පිරිසක් 10000 ගාණක් ඉන්නවා. අතහිත දෙන්න සිව්පසේ ගන්න ඉන්නේ එකනයි දෙන්න. ස්වාමීන් වහන්සේ. අසුරු කරන ස්ථානේ එහෙනම් අර විශාල පිරිසකට එක්කෙනෙකුට කරන්න පුළුවන් වැඩේ එක්කෙනෙක් කළොත් ඔහුට විතරයි ඒ විනය යන්නේ. ඒක බෙදා හදාගෙන වැඩීම තමයි ඔක්කොම පිරිසක් එක්කලා කිදලා පුංචි පුංචි මුදලක් ඉදු කරලා අර වැඩේ කර ගැනීමට ඒ සඳහා අවශ්‍ය කරන මුදල වෙන් කරලා දීම. ඊට පස්සේ අර ටික අරන් බලනකොට අර එක්කෙනා දෙන්නා ඉන්න ස්වාමීන් වහන්සේලාට සීවර පින්ඩපාත සේනාසන විරාණපත් කියන හිව්පසේ යම් කිසි අඩුවක් තියෙනවනම් ඒ අඩුව පියව ගන්නත් ඒකයි. වන්දනාමාන පූජා සත්කාර කරන්න මේ බුද්ධලින් ඇසුරු කරන පූජනීය ස්ථානය බෞද්ධය ඇසුරු කරන තැනක් තියෙනවා ඒ ස්ථානයේ කරන්නා වූ සියලු කටයුතු සාසනයේ අභිවෘද්ධියට අයිති. ඒ තියෙන ඕනම කටයුත්තක් කරන්න හුණු ටිකක් ගන්න එහෙම නැත්නම් කැඩිච්ච විද්ද දෙනක් හදන්න නේ අවශ්‍ය වෙන වැසිකිරිය පහසුකමක් සලසා ගන්න. ඒ වගේ දේට අර එකතු වෙන මුදල ඇති නිසා තමයි අර මුදලින් ඒවා කරන්නේ. දැන් ඒ සඳහා වෙන් කරව මුදල හාදුරන් සිගරට් බොන්දීමේ කරපු එකක් නෙමෙයි. සිව්පස්සේ සඳහා වෙන් කරපු දෙයක් නිසා උන්වහන්සේලාට ඕනනම් ඒකේ සිව්පස්සේ ගන්නත් අයිතිය තියෙනවා ඒකත් ඒ ඇයට දුන් සියල්ලන්ට පිනා. පූජනීය ස්ථානට අවශ්‍ය කරන යම්කිසි ගොඩනැගිල්ල හදන්න වෙන් කරා නම් දැම්මනම් සිමෙන්ති කොටියක් හරි එකකින් ගත්තනම් අර සියල්ලෝ විශාල විනාශ කරගත පිළිසෙට වැටෙනවා. ඒ නිසා දරා සිටින ගතක් හිටක් ඇති භික්ෂුන් වහන්සේලා වූ අසුරු කරන ආවාස ආදී හිමිපතින් අවශ්‍ය කරන ස්ථානයක් වූ පරිහරණය කරන මොහොතක් පාසා යහපතට පරිහරණය කරන්න. නිවන් මාර්ගය සඳහා පරිහරණය කරනවා. කුසල සඳහා පුණ්‍ය ශාස්ත්‍රය සඳහා පරිහරණය කරනවා. එන පිරිසත් ඒ සඳහා කටයුතු කරනවා. ඒ නිසා මේ හදන දේවල් අපත යන්නේ නැහැ. සාසන අභිවෘද්ධියට සාසන නිසා ගොඩනැගෙන කායික මානසික අභිවෘද්ධියට හේතු වෙන නිසා ඒ කරන මොහොතක් ගානේ ඒ ඇයට පින් ලැබෙනවා. ස්ථානයේ සිමෙන්ති කොටයක් ගන්න ගත්තා නම් ඒ ගොඩනැගිල්ල තියෙනකම් මේ සිමෙන්ති කොටේ ශක්තිය ඒක ක්‍රියාත්මකයි. මෙයා ඒ තුල ඇවිල්ලා බණපදයක් අහලා යනවා යම් කෙනෙක් අර හදාපු ශක්තියත් එක්කලා සම්බන්ධ ආධාරයක් ඒ නිදහසක් ලැබිලා තිනවා උපනිෂදේ සම්පත්තියක් ලැබිලා තිනවා අර යහපත් කටයුතු කරගන්න. එහෙනම් අන්නේ යහපත් කටයුතු කර ගැනීමට මඟ පාදලා දුන්න පින්වත් පිළිසෙට ඒ ඒ අය කරගන්න මොහොතක් පාසා විශාල පින්කමක් ලැබෙනවා. එනිසා පුණ්‍ය ගංගා කුසල ගංගා ගලාගෙන එනවා වගේ උල්පත් හදලා තිබ්බා වගේ වෙනවා. එනිසා කියන්නේ නිතර පින් වෙනන උල්පතක් තමයි ආවාස දාන්නේ. අන්න ඒ බඳු දෙයක් කෙරෙවන්න දෙන්න එක්තරා විදිහේ සම්‍යක් ප්‍රයෝගයක් යහපත් උපක්‍රමයක් තමයි. ඒ සඳහා වෙන් කරන්නා වූ ප්‍රතිසංස්කරණයට අතහිත දීමේ කටයුත්ත සිදු කිරීම පිළිසෙවි. අන්න ඒ නිසා තමයි මේ පන්ලබ් සරස් කරන්නේ. මේ පූජා අවසාන වෙනකොට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහකින් වැඩිච්ච ප්‍රසාදව මනසකින් යුද්ධව ඉන්නවා. අර පණ්ඩත් අතේ තියාගෙන වෙන් කරගත්තාම මම මේ පණ්ඩව වෙන් කරගත්තේ. මේ පූජනීය ස්ථානයේ අභිවෘද්ධිය සඳහා කියන හැඟීමක් තමයි හිතේ තියෙනවා. ඒ කරන කටයුත්තත් එකලා කරන්න ආව අපෝපස්ථාන යම්කිසි මේ යහපත් චිත්ත විවේක පතරෝලා බුදුන් දහම් සඟුණාත් විවිධ සත්‍යෙදි ගරු කරලා අපෝපස්ථාන කරලා ඒක කරනකොට අර කියන මහා පින්කඳ මතුවලා චිත්ත ප්‍රහාදයේ මතුවලා තියෙන අවස්ථාවක් තුළ ඒකටම ගැලපෙන උපනිශ්‍රයක් වෙනවා පූජාවෙන් පස්සේ. ඉස්සෙල්ලා කරන වැඩිය පස්සේ කරනකොට බුදුගුණ, දහම්ගුණ, හඟගුණ සිහි වෙලා විශාල චිත්ත ප්‍රහාදයක් මතුවලා ඉන්න වෙලාව. අර පහන් හිත බහා බලවත් තියෙන නිසා මනසාචේ වසන්නේන වාසතිවා කරවතිය පහන් හිතකින් කරන්නාව කියන්නාව දෙයක් ඇද්ද? සතෝනම් සුඛමං වේදී. ඒක තමයි සුඛ මාර්ගය. යහපත කිමිදෙන මාර්ගය ඒකයි. ඡායාව පස්සේ එනවා වගේ කවදාත් උහුට අහක් වෙන්නේ නැහැ. ඒ මාර්ගය වැටෙනවා. ඉතින් මෙතෙන්දි දැනගන්න වැදගත් දෙයක් තියෙනවා. උපමා මොකද? පසුපස එන ඡායාව වගේ. දැන් අපි ඡායාව වැටෙන්නේ කොයි වෙලාවෙද? ඔය උපමා හොඳට තේරුම් ගන්න. ආලෝකයක් තියෙන වෙලාවක තමයි ඡායාවක් වැටෙන්නේ. ආලෝකයක් නැති වෙලාවට ඡායාව දැන් පෑ යන ගමන් එහෙනම් අපි ඡායාව වෙනුවෙන් හොයන්න පුළුවන්. යනකොට අර විදුලි කණුවක පහනක් නැන විදුලි පහනක් නැන බල්බයක් දැල්ලිලා තියෙනකොට එතන ආලෝකය තියෙනවා. දැන් වටපිට බැලුවොත් අපේ ඡායාව පේන්නේ නැහැ. අර ආලෝකය තියෙනකන් ඡායාව පේනවා. යම් තැනක ආලෝකය නැද්ද ඡායාව එතන නැගින්නේ. එහෙනම් මේ පින කරලා පතන පැතුම පතලා. ඕක ඕකේ ඡායාව වගේ ඒක මතුවලා එන්න මොකක් තියෙනවද? හැම වෙලෙම චිත්ත ආලෝකයක් නැගෙන මොහොතක් වෙන්න ඕනේ. අන්න ආලෝකයට ඡායාව වැටෙනවා වගේ පහන් හිත යම් යම් මොහතක පවත් වෙනවද? ඒ මොහතේ අර ශක්තිය ඇදලා එනවා. පන්ද වැදලා ඔක්කොම කරලා ඉතින් ගිහිලා ඒ පින කරගෙන ගිහිල්ලා. ඡායාව එනකන් වාගේ පස්සෙන් එනවා කියලා ඉන්නකොට ගිහිලා ඉතින් තමන් රාග දේශ මොහ සහගතව නම් ගත කරන්නේ. ලෝභ දේශ මොහ සහගත පාප ධර්මයෙන් නම් ගත කරන්නේ ලෝභ අන්ධකාරය, ද්වේෂ අන්ධකාරය, මොහ අන්ධකාරය වැහිලා ඉන්නේ. නෑ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අන්ධකාර වෙච්ච වෙලාවක අපි අර පතව පැතුම ඉෂ්ට වෙන්න අවස්ථාවක් නෑ. ඡායාව නැති නිසා. ඉතින් ආලෝකයේ ඡායාව වැටෙනවා වගේ අලෝභ ආදේශ අමෝහ සහගත ආලෝක ගුණය අපි ළඟ පවතිනවනම් ඡායාව එළි වැටෙනවා වගේ අර ශක්තිය ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. නෑ පන්දක් බඳලා ගිය පළියට වෙන්නේ නෑ. ඉතින් අපි දැනගන්න ඕනේ. ශාසනය තුළ ගතකරන චිත්ත ප්‍රසාදය. ඒ විලාසෙදි ඡායාව මත වෙනවා වගේ අර ශක්තිය මත වෙලා අවශ්‍ය බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඔක තීරුම් අරගන්න. ඕම් කිව්වා පන්දක් ගැට ගහන්න කියලා මං ගැට ගහලා යන්න ගියා. කෝ නෑ නිසා මොකද අනේ මන් දන්නේ ඔය ඇත්තද බොරුද කියලා. දැන් මොකද හිතේ තියෙන්නේ? මෝහ පිළිටෙන් හිටු වෙලා ඇත්ත නැත්ත හොයාගන්න වෙයි තියෙන කිදකින්. ඔහු බලා ඉන්නවා මට ප්‍රතිඵලයක් නැහැ නේ කියලා. එතනමත් වෙනවා මෝහ පිළිටෙන් හිටු වෙලා තියෙනවා. දැන් ඔයගේ අවස්ථාවල සමහර අය අපිට ඇවිල්ලා කියනවා මෙන්න මෙච්චර ගාණක් දෙන්න මගේ අහවල් වැඩේ කරලා දුන්නොත්. ඕක මට නොකියපු තරමට හොඳයි. එයි මට කිව්වේ ඔය. එහෙම ව්‍යාපාරිකයෙක් නෙමෙයි මම තමන් විසින් කරගත යුතු ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ගේ යහපතට. ඒක තමන් කරගෙන තමා ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙන්න. නෑ නෑ වහන්සේ ආශිර්වාදයක් කරන්නම. අහා ආයිතරයක් කරගමු කියේ. මේ මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා මම දැකලා තියෙනවා යම් කිසි විශාල යමක් කරගන්න පුළුවන් පුද්ගලයෙක්. ඒකෙන්මත් ඒක නතර වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? ශාසනය තුලින් ලැබෙන ධර්මතාවය ඇතිනා මනාපේ ප්‍රහන්න සිතකින් යුතුව කටයුතු කරන කෙනාට ලැබෙන්නේ. නමුත් ඒ ක්‍රමයේ තේරුම් ගන්න නැතුව මෙහෙම කළොත් මෙහෙම කරනවා කියලා ඔන්න මං කළා. දැන් ඉතින් මොනවා කරගෙන ඉඳියත් කවන්නේ නැහැ. මම බලු වැඩ කරගෙන ඉඳියක් කවන්නේ නැහැ. මට හම්බෙන්නේ බැහැ නේද? එහෙම හිතාගෙන හිටියොත් මේක කෙරෙන්නේ නැහැ. එහෙනම් Taman දැනගන්න ඕනේ පහන් හිතෙන් යුක්තව හටයුතු කරන කෙනාට සමාවිහින් කරගත්ත දේ තමා පසුපස එනවා මිස. අනුන් ලබා දෙනවා නෙමෙයි. නැ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වල ආශිර්වාද දෙනවා කියන්නේ සමාවිකින් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ තුල පිහිටනකොට ඒ කියන චිත්ත ප්‍රසාදයේ හේතුඵලයක් වශයෙන් Tamante යහපත උදා වෙනවා නැතු අපි ඕන එකක් කරද්දී අපිට ලබා දෙන මුකු ගහන්න බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ලැහැතිලා එහෙම එකක් නැහැ. මේවා ಗುಣ තුනක්. ඔක ඉතිසරත් මම කිව්වා. ওই ಗುಣ ඔක්කොම සූසි මහා ගුණස්කන්ධයක් වශයෙන් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය හඳුන්වනවා ಗುಣ 24කින්. එයාගේ ಗುಣ 24 කියන්නේ මතු වුණොත් ಗುಣ විද්‍යාමාන. මතු නොවුණොත් කොහේ කවුද කෝ ಗುಣ කොහේ තියෙන්නේ? එහෙනම් බුදු ගුණ මතු වෙන්න ඕනේ, දහම් ගුණ, සංඝ ගුණ මතු වෙන්න ඕනේ අපි තුල. අපි තුළම අපි ಗುಣධර්ම තුලින් මතුවුණොත් තමයි බුදු ගුණ විද්‍යාමාන, දහම් ගුණ විද්‍යාමාන, සංඝ ගුණ විද්‍යාමාන. ඉතින් අපි තුල මතු කරගත්ත ගුණයත් තුලින් අපිට මේ ධර්මතාවයේ ගුණයට අනුකූල ධර්මතාවයේ වශයෙන් හේතුඵලයේ වශයෙන් ඒක ඉෂ්ට වීම හරි. ඉතින් අපිට තියෙන්නේ චිත්ත ප්‍රහාදයෙන් කටයුතු කරලා ඉතින් අපේ වැතුම පතා ගන්න එක නමුත් ඕක දෙවෙනි කියලා අපි හැවිලිම ඉදා ගන්න ඕනේ. පළවෙනි වෙන්නේ මේ සම්පතිය නෙමෙයි නිවන. මගේ බලාපොරොත්තුව පරමාර්ථයේ නිවන. එතෙන්ට යන අතරමඟ මට තියෙන බාධකයක් රදලයක් තියෙනවා නම් ඒ ආශිර්වාදය මං ඉන්නේ ගුණේ තුල. ඒ ගුණ ආශිර්වාදය තුලින් මටත් ඒකේ යහපතක් වේවා දුරු වේවා. බාධක දුරු වේවා. ඒ හිතේ හිතාගෙන කටයුතු කරනවා මට ඒක දුරු වුණා හෝ නැතා හෝ නිවන මගේ මේ බුද්ධ රත්නේ වෙනස් වෙන්නේ නැහැ. ධර්ම රත්නේ සංඝ රත්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒක සත්‍යය මගේ හිතේ පිළිලා තියෙනවා. ඉන ගහලා ගියා වුණත් ඒක යථාර්ථේ මං කරව කර්මය මට ඵල දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට බුද්ධ රත්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ඵලිනේ. ධර්ම රත්නේ සංඝ රත්නේ කියන කවදාවත් හොඳට හොඳ විසන් නරකක් ගෙනත් දෙන්නේ ඒ හොඳ කරද්දී මට නරකක් වෙනවා නම් මං කරගත පාප කර්මික බලවත්කම තමයි හේතුඵලයේ වශයෙන් ඒ ඇදිලා ඉන්නේ මට ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන පැත්තක් ඒ වැඩේ එකක් වැඩිච්චාවේ මගේ වැඩේ මං ගුණේ කරගෙන යනවා කියලා. අන්නේ ගුණ හිත පිළිසගන්න ඒ ක්‍රමයට පුළුවන් වෙනවා. අන්නේ යට අචල ශ්‍රද්ධාවක් ලැබිලා තියෙනවා. ගුණ දැකලා තියෙනවා. ගුණ දැක නිසා ඒ බුද්ධිලාට මොනම හේතුවක් නිසාවත් ඒ ගුණේ දෙවෙනි වෙන්නේ නැත්නම්. අන්න එහෙම කෙනාට තමයි මේ වායේ විශිෂ්ට ප්‍රතිඵල හම්බ වෙන්නේ. නිසා ඔවා හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ. පන්වල ගැට ගහලා ගිය ගමන් තමන්ගේ සාර්ථක වෙනවා කියන එක නෙමෙයි. තමා තුනුරුවන් ගුණය තුල ඉඳගෙන තුනුරුවන් ගුණේ අග්‍රශේෂ්ඨ ප්‍රතිපත් ප්‍රතිපදාවේ අග්‍ර ඵලය නම් නිවන කියලා දැනගෙන ඒ නිවන හැර මට තවත් සාන්තියක් ලෝකයේ ඇත්තේ අග්‍රශේෂ්ඨ වෙන්නේ නිවනයි. ඒකට පිටුවා ගත හිත මට වෙනස් කරන්න හේතුවක් නැහැ. ඒ අතරතුර මං කරපියම් පාපාන්ධකාරයක් දෝසාන්ධකාරයක් ඇතනම් ඒකට හේතුඵලයේ මං විසින් යමක් අවඩක් කළා නම් මම ඊට වන්දි කියවන්න ඕනේ. ඒක දුක විඳින එක නෙමෙයි වන්දි කියනවා කියන්නේ මගෙන් වෙච්ච අවරේට ඔහුට යහපතක් කරනවා. ඉතින් යහපතා කරන දේ ලොකුම දේත් මල් ළඟ තියෙනවා. ඒ තමයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන මේ ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණයම සිහි කරන්නේ. ඒක මහා පිනක් නිසා ඒ මං දැන් කරන පින. මගේ සංසාරේ පටන් අවේලාසා දාන සියල්ල කොතන හිටියත්. ඒ ඇයිට ලැබේවා. ඒ ඇයිට සුපිත මුදිත වේවා. ඒ ඇයිට නිවන් මාර්ගට මඟ පෑදේවා. මං ඒ හිතෙන් ඉඳගෙන ඒටිය කරනවා කියලා ඉන්නකොට අන්න ධර්මතාවයේ ක්‍රියාත්මක කරලා ධර්මයෝ ධර්මයෝ පවත්තයි කියන දෙන්නේ වැටෙනවා. ධම්මෝහ වේරකේ ධම්මචාරී කියන්නේ අන්න එතන ක්‍රියාත්මකයි. එතෙන් තමයි තියෙන බාධක දුරු වෙලා යනවා. හැබැයි බාධක දුරු කරගන්න එක පරමාර්ථ කරගන්න ගියොත් එහෙම තමන් ධර්මයේ තුලින් භවත්තර වැඩ ගන්න හදනවා කෙනෙක් වෙනවා. ඒ වැඩිට බහින්නේ නැහැ. ගුණේ තුල ඉඳගෙන ගුණේ ධර්මතාවය නම් මේකයි ඒක එහෙම සිද්ධ වෙයි. ඒ අනුව ඉතින් ඒ ලැබෙන එක ධර්මතාවයක් ඒක හරියනවා ඒක ඇත්ත. හැබැයි ඒක අග්‍ර කරගෙන මගේ වැඩේ කරගන්න මම මේ බුදුන් අදහන කියන කියලා කිය වැඩේ වර්ධිනවා. මෙහෙම කරගෙන ගියොත් අහවල් දෙන්න ගියත් පස්සේ මේක හරියයි කියලා මට අහන්න තිබුණා ආරන්ති වෙන ඒක විශ්වාස කළා මම ඉදෙන්න ගියේ. කොහොම තවම නැහැ නේ. කිව්වොත් එහෙම එයා ඉඳලා නැහැ නේද? එහෙනම් මනා තීනෝණින් නිතුව බුදුන් දහම් සමුන් තේරුම් ගත්ත කෙනෙක්. තේරුම් ගත්තා නම් හරියට. මොන හේතුවක් උඩවත් ඔහු දවසකට එක එක පිහිපාර ඇනලා. සියක් අවුරුද්දක් ජීවත් වෙන කෙනාට සියක් අවුරුද්දේ පිහිපාරවල මේ දවසට එක ගානේ කාගෙන කාගෙන ගියා මැරෙනකන් සියක් අවුරුද්දක් ජීවත් වුණා. පිහිපාර ගන්න හේතුනේ මං කරගත්ත පාප කර්මයේ බුද්ධ රත්නේ දරුණු රත්නේ සංඝ රත්නේ ඒකට පරිදි නෑ. ඒ තමයි මගේ නිවන් මාර්ගය කියලා යම් කෙනෙකුට හිත පිහිරවාගෙන ඉන්න පුළුවන් නම් ප්‍රසාදේ. අන්න ඒ වගේ කෙනාට ධර්මයේ ධම්මෝහ වේරකේ ධම්මචාරය කියන ධර්ම ආරක්ෂාව ලැබෙනවා. සමාජයෙන් කරගන්න ගුණීය ප්‍රතිඵලය යටයි ලැබෙන්නේ. ඒ ගති ලක්ෂණ අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් සමහර අයට ඔක තේරෙන්නේ නැහැ. පරමාර්ථය වෙන්නේ මොකද? මගේ ලෙඩේ හොඳ කරගන්නේ. ඒක මට මේ තියෙන හරදරේ නැතිවීම. ඒක කරගන්න පුළුවන් නම් මම ඕන කියන එකක් කරන්නේ. ওই જાති හිතුවත් එහෙනම් පරමාර්ථය නිවන නෙවෙයි මේ ලෞකිකත්වයේ තුල තියෙන තමන් විසින් කරගත පාපයේ විපාකේනේ උඩ තියෙන හීදෙන එකට ප්‍රතිකර්ම හොයන එකයි පරමාර්ථය. ඒක කරන්නේ කියොත් එහෙම යථාර්ථයෙන්ම සාසනය තුලින් ලැබෙන ශක්තිය ලැබෙන්නේ. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි එහෙම ක්‍රම තියෙනවා. මාරපාක්ෂික ක්‍රම තියෙනවා. මාරපාක්ෂික ක්‍රමවලදී ඒවා බලන්නේ. ඌ මගේ පැත්තේ නම් බුදුන්ගේ පැත්තේ නෙවෙයි නම් මට කරන්න පුළුවන් උදව්ව සිතමල හරි මම කරනවා කියන ලැහැතින දේවතාවෝ ඉන්නවා. මාරපාක්ෂික දේවතාවෝ ඒවලු හරි කැමති. ආ බුදුන් අදහන්නේ නැන්නා ඌ මෙහෙනේ. අපේ වැටේ. එතන පුද්ගලයෙක් කියන උදව්වක් එතන තියෙනවා. බුදු ගුණ, දහම් ගුණ, හග ගුණ කියන්නේ පුද්ගලයෝ නෙමෙයි. තමා තුළ පිහිටවාගෙන ඒ තුලින් ගුණේ තුලින් නැගෙන්නේ. නමුත් සමහර දේව ආගම් ආදී තියෙනවා දේවතාව සම්බන්ධ කරගන්නවා. ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් කරන්න උදව්ව එහෙම කරලා දෙනවා. හැබැයි ඒ උදව්ව කරන්න ගියනම් ඒ පුද්ගලයාට කර්ම විපාකයේ ගෙවා ගන්නවත් ඒ ශක්තිය ලබන සමාසයිකිය නැගී සිටින එකක්වත් එතන ඇත්තේ නෑ. සමහරලාට ඒ කරන කර්මය ඔහුට අභිභායන විදිහේ තවත් පාපයක් ආවොත් දේවතාවර කරන්න දෙයක් නෑ ඔක්කොම විදගෙන ගිහලා වැනසිලාම යනවා. ඉතින් බලනකොට හතර පාප. මෙන්න මෙහෙම අවස්ථාවක්. අපේ කතාවක් තියෙන ආන්තරාධපුරේ එක්තරා ඇමතියෙක් සංඝය අතර සමගිය ඇති කරන්න කියලා හිටන් කියා දුන්නාම සංඝ සමාජ සාමාජික ඇති කිරීමේ ඔහු ගත යුතු ධර්මානුකූල පියවර දන්නේ නැතුව අර මේ සාමාන්‍ය ලෝකේ පාලනය කරන අය අතර සමගිය ඇති කරන්න කියලා නම් බැරිය උන්ට දඬුවම් දෙන පුරුද්ද අරගෙන විශ්වන් මහතලා කියනවාගේ බෙල්ල කපලා ගන්න. කඩුවෙන් ගන්න. අනික් විශ්වන් මහතලා නිහඬයි. ඊට පස්සේ කම්පාවක් ඇති නම් මෙච්චර නිර්දෝෂී උත්තරමයන් මං කරපු අපරාධයක හැටි කියලා. එහෙම ඉඳලා වැවට ගිහින කඩුව හේතුව. එතන තියෙන වැවකට ගිහින්. මේලාදී වසවර්ති මාරයා මේක දැකලා ඉවරලා ඉතින් විදහාට විදිහට කියනවා හිතවත බොහොම හොඳ දෙයක් කළේ. කම්පා වෙන්න එපා. ඒ කාන්තෙන් ආනන්දරික පාප කර්මයක් කරගත බුද්ධිලා සානන්දාපු වෙයි. බොහොම හොඳ දෙයක් වෙලයි. කම්පා වෙන්න එපා ඔයගල කියලා. ඔබ විසුණුහන්තර විරුද්ධ වෙනවා නම් වසවර්ති මාරපාක්ෂිකයෝ ඒකට කැමති. මේ නිසා මොකද කරන්නේ? ආනන්දරික පාප කර්මයක් කරන කවදාවත් ගොඩෙන්න බෑ. ඒ කාන්තෙන් කොයි මොහොතේ මලත් ඒ කාන්තෙන් අටවහන් විකේ හරි. අතර පහයිටයි කියලා කිලිම නිරේට යනවා. එහෙම ගති ලක්ෂණයක් උදා කරගෙන තියෙද්දිත් ඒක හංගල. හිතවත ඔබ කම්පා වෙන්න එපා. ඔබ යහපත් දෙයක් කළා කියලා මෙහෙම උපදේශය ගියා. දැන් මේ වගේ මේ දේවතාවන්ගෙන් පිළිසරණ බලාපොරොත්තු වෙනකොට දේවතාව කියන කට්ටිය සියල්ලම බුද්ධ පාක්ෂික නෙවෙයි මාර පාක්ෂික නිසා. සමහරවිට අහවල් හාමුදුරන්ට ගහන්නම් මට මේක කරලා දෙන්න කිව්වොත් එහෙම ඔය මාර පාක්ෂිකී යාර උදව් කරන්න පුළුවන්. හැබැයි ඒක පින්ඵලයක්වත් නැතුව ධර්මානුකූලව සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒක ලෝක සම්මිතේ තියෙන ලෝකයේ තිබෙනා වූ පක්ෂපාතිත්වය කියන අසාධාරණය. දැන් මෙහෙම දේවල් ගෙරෙන තිරිතක් තියෙන නිසා තමයි සමහර දේවල් වලට ගිහින් පන්දක් ගැට ගන්න විදිහට ගැට ගහලා කිය උදව්වක් උපකාරයක් කරලා අහවල් දෙවියන් අහවල් දේවතාවීට කියන යක්ෂයින්ට පන්දු ගැට ගහලා මට බැන්න අහවල් එක ඔක ගෙවිල්ලක කරපන්. ඔකට ලේබඩ යන්න මොකහරි කරපන්. ආ මට මේ සාස්ත්‍ව දෙනා නම් මම ඒක කරන්නම් කියලා කරනයි ඉන්නේ. එහෙම නැතුව නෙමෙයි. එළුවෙද්දියක් උගලෙද්දියක් බිල්ලට මම ඔබ වැඩේ කරලා දෙන්න. හැබැයි එයාට ಗುಣධර්මයක් මොකුත් ඕනේ නැහැ. වැඩේ සාර්ථක වෙනවා. බලාපොරොත්තු පරමාර්ථයේ උනේ නිවනවත් සාන්තියක් රුකයක් නෙවෙයි. අනුගේ පරිගන්න එක. අනුන්ට ගහන බයින් එක හිංසි හිංසා කරන එක. හැබැයි ਉਹ මහා අපරාධයක් පාපයක් අපාගතනයක් කරගන්න ගමන් ඒ જાතිය පිරිසන්නේ. ඒකට උදව් උපකාර ලබන ක්‍රමතිය. හැබැයි මිනිහාර පේනවා සාසනය ඇසුරු කරන්නට වඩා අපිට ආධාර උපකාර පේනවනේ. අහවල් දේවල්ට කියන්නේ. මේ පණ යනකම් කිසි එක ගහිලා බැරි එක හිදී එක සැරේ කරගත්ත හැකි. කොහොම අදහසුත් වෙනවා. හැබැයි අපි යථාර්ථය දැනගන්න ඕනේ. මෙලොවේ විතරයි හතර අපායට මඟ පාදා ගැනීමට තවත් වල කපා ගන්න එකක් එහෙම කරගන්න. ඒ වගේ අවස්ථා හොඳට තේරුම් ගන්න ඕනේ. දේවාලයේ කිව්වපලියෙදම දැහැමි සාධාරණ දේවතාවෝ ඉන්නේවා නෙමෙයි. ඒක ලෝක සම්මත කතාවක් විතරයි. ඉතින් ඒ වගේ වෙලාවදී අපි තේරුම් ගන්න ඕනේ දේවාලය කියන එකත් දෙවියෝ කරන වැඩත් දෙවියන්ගෙන් කරගත යුත්තේ මොනවද? ඒ මොන මොන විදිහේ ගති ලක්ෂණ දි දේවතාවු මං අදහන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මං උදව්ව බලාපොරොත්තු වෙන්නේ කාගෙන්ද? ඒක අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ලොකු අමාරුවක් වැඩෙනවා. කරලා දුන්නා වගේ නෙමෙයි. හොඳට හැඩට වැට හැඩ ගන්න පේන ගෑන ළමයි දෙන්නේ කියන ගෙදරකට ඔය වර විඩාවෙන් ඇහ ගහගෙන යන විතරා පිළිසොල්ද අනේ මල්ලි අනේ මට මේ අහවල වැඩි කියලා දෙනවා. උඩ පැනගෙන ඉන්නේ විදිහ. කරලා දෙන්න. හැබැයි පස්සේ මොකද වෙන්නේ? ගෙදර හිටව ගෑන්ලාව දෙන්න ආ ගියා තාත්තා. මොකද සිද්ධ වැඩේ කරලා දෙන්න ආවේ මොකක් නිසාද? වෙන බලාපොරොත්තුවක් හිතේ තියාගත්ත මහා ජඩේ ටිකක් හිටපු නිසා. දුස්චරිත බුද්ධලිය නිසා. හැබැයි එන්න හරිය කැමති. බිල්ල තියෙන නිසා ගොදුර තියෙන නිසා. මෙන්න මේ වගේ දේවල් අපේ බලාපොරොත්තු වෙන්න අමනුෂ්‍යයක් තියෙනවා. එක එක જાති ඒවා. ලෞකික සැප සම්පත් තියෙන ඒවා ලෞකික වශයෙන් ලබන ලාභ කිසි ප්‍රහංසා. ඒවා බලාපොරොත්තු වෙන ගුණත් ඒවා ලබා ගැනීමට උදව් උපකාර කරනවා. හැබැයි උදව්වේ අවසානයේ බලපුවම මහ විනාශයක්. මේ ඕවගේ දේවල් අපි දකින්න ඕනේ. උදව්ව දැක්ක ගමන්, උපකාරය දැක්ක ගමන් පැහැදිලි අල්ලන්න ගියොත් එහෙම ඒක ලොකු විනාශයක් වෙනවා. මේ යකුන් ඇසුරු කළෝ පෙරදුනෝ මිස දිනුවෝ නැත, බුදුන් ඇසුරු කළෝ දිනුවෝ මිස පෙරදුනෝ නැත කියලා කරණි කියවනවා කියනවා. හැබැයි බුදුන් ඇසුරු කළා දිනන්නත් හරි අමාරුයි. අර සියලුම විරුද්ධ පාක්ෂිකයන්ගේ බලවේගයන්ට යට නොවේනේ ගුණෙහි කායවැදුණු පිහිටීමක් අචල ශ්‍රද්ධාවක පිහිටීමක් තියෙනවා. එහෙම කෙනා වළක්වන්න බැරුව අර පාපතරෙන්ද දුෂ්ටත්ව බුද්ධිරින්ද වළක්වන්න බැරි මහා ශක්තියක් ලබාගෙන විලවත් අභිවෘද්ධිය ලබනවා වගේම පරලොවත් අභිවෘද්ධිය ලබනවා නිවනේ පූර්ණත්වය දුක නිදහස් වීමක් කරගන්නවා. ඉතින් ඒකට අවශ්‍ය මගේ මේ විදිහට පාදා ගන්න ඕනේ. අඩුපාඩුව දැක්කහම සාසනයට දොස් කියලාද බැහැ. Taman චිත්ත ප්‍රහාදයෙන් ඒක අරීදු කරමින් නිවන පළවෙනි කරගෙන ඒ ඉන බාධක ඒ ආශිර්වාදයෙන් දෙවෙනි වෙන කටයුතු කරගෙන ඒවා වෙන් කරගන්න පුළුවන් ශක්තිය මතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ එකක් බඳලා බැරි නම් ආයෙත් චිත්ත ප්‍රහාදීන් නිතෝ කටයුතු කරලා තව එකක් බඳින තව එකක් බඳින එහෙම කරගන්න. වීදමක් ලොකු දෙයක් නෙමෙයි. දහ පාරක් බඳලා රුපියල් 10 ප්‍රශ්නයක් නේ. දහ පාරක් පූජාරීට කෝටි ප්‍රකෝටි ගන්න කරවත් නම් මහා පුණ්‍ය ශක්තියක් ලැබිලා. ඒ ශක්තිය හරියට ලැබුණා ඒ ලැබෙන ශක්තිය දෙවෙනි කරන්න බෑ. අර ආපු පාප ශක්තිය. ඔහු දැන් දිනනවා. ඒ දිනියෝ කවද මෙලවත් දිනලා වාගේ නෙමෙයි, කොයි මොහොතේම ලා පරලවත් දිනලා. ඒ වගේම නිවනින් සියලු සංසාර දුකත් කෙලවර කරගෙන. ඔය කියලාම ලැබෙනවා. ඒ නිසා ඒක වටිනාකම දැකලා එහෙම කරගන්න ඕනේ. මොනවා හිතව අහන්න දෙයක් තියෙනවා නේද අහන්න. දැන් අපි දකින්න ඕන පැති තියෙන මේ හරි ගැඹුරු ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ ප්‍රශ්නවලදී උත්තර දෙන එක සංවේගයක් ඇති වෙනවා තවත්. දරුවන් දෙදෙනෙක් පිළිබඳව අද ඇවිල්ලා ඉන්නේ මහත්තයලා. ඉතින් කතා කරන්න බෑ කන් ඇහෙන්නේ ඒ වගේ අන්තිසි ආකාරයක දරුවන්ගේ ආබාධයක් තියෙනවා පිටින් බරුවාම හොඳට පැහැදිලි හොඳ නැලනෝ ඇති දරුවාගේ පේන්නේ. අඩුපාඩුව පේන්නේ නැහැ හිතන්නත් බෑ අබ්බගතා කියලා. එහෙම කිසි දෙයක් හිතන්නත් බැරි මම දරුවෝ දෙන්නේ වෙනුවට. නමුත් ඒ දරුවන්ට කතා කරන්න බෑ මං ඇහෙන්නේ. ඒ වගේ යම් කිසි ආපදාවක් තියෙනවා දෙන්නම. දැන් මේකදී අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ දෙන්නේක්ම එක පවුලකට එක විදිහක ගති ලක්ෂණ ඇතිව ආවනම් මේක විශේෂ හේතුවක් නෑ. එක දරුවෙක් එක දරුවෙක් උපන්න ආයි අවුරුදු ගානකට පස්සේ සාදරුවෙක් මේ ඇවිදලා ගැබට ඇවිදලා ඒ දරුවත් උපන්න. මේ දරුව දෙන්නා බලනකොට එකම જાතියේ ලක්ෂණ දෙකක් තියෙන නමුත් කායික වශයෙන් බලනකොට කිසිම අංගෝපාංගයන්ගේ අඩුවකුත් පේන්නේ හැබැයි ඉන්ද්‍රිය තත්ත්වයන්ගෙන් අභ්‍යන්තරයෙන් බලනකොට ඇස් පෙනීම සහ කන් ඇහිීම කතා කිරීම දුර්වලලා තියෙන යම් කිසි රෝගාබාධයක් දෙන්නටම තියෙනවා. දැන් මේක විද්‍යාඥයෙකුටවත් කියන්න පුළුවන්කමක් තියනවාද මේ කියන වෙනස කොහොමද? දැන් ඒගොල්ලෝ බැලුවත් කියන්නේ මොකද්ද? දරුවා උපදින්න දරුවා මේ බඩට සකස් වෙනකොට මූලික අවස්ථාවේ ජනකාණුවක් හටගන්න අවස්ථාවේ ඒකට අවශ්‍ය කරන සුක්‍රාණු ඩිම්බාණු ආදී වශයෙන් කියන කොටස්වල යම්කිසි සම්බන්ධ වීමේදී ඒවැය තිබෙන්නා වූ යම්කිසි ඥානවල වෙනස්කම් ආදියක් නිසා මේ ආදී වශයෙන් සිද්ධ වෙනවා ආදී වශයෙන් ක්‍රමයක් තමයි නවීන විද්‍යාව ඔකට ගැට ගහලා කියන්නේ. හැබැයි මේ විලාහේ තවත් එක දෙයක් තියෙනවා. අර මව්ගෙන් ගන්නා වූ යම්කිසි ඩිම්බාණුවක් නැහැ ඒකට අවශ්‍ය කරන දේකට පියෙක්ගෙන් එකතුනේ සුක්‍රාණුවා කියනා එකක් සම්බන්ධ වෙනවා අනුකූල දෙකක් සම්බන්ධ වෙලා තමයි මේ සමාන විදිහට ඊට අනුකූල වන්නා වූ උප්පත්තිය එහෙම දුර්වලකම් හෝ තීක්ෂණකම් හටගන්නේ කියලා කියනවා. ඒගොල්ලෝ දන්න විද්‍යාවන්. හැබැයි මේක අවස්ථාවකදී වෙනන සුක්‍රාණු කෝටි ගාණක් ගිහිලා තරඟ කරලා තරඟ කරලා තමයි මේකේ ක්‍රීඩා ගන්නේ. ඒක අවස්ථාවකදී දරුවේ බිහි කර ගැනීමට මව්පිය දෙන්නගේ සංවාසයකදී පිරිමියෙක්ගෙන් සුක්‍රාණු කියන ඊටාම් කුඩා ශරීර කෝටි ගාණක් යනවා. හැබැයි කෝටි ගානේ එකයි යතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අනික ඔක්කොම කෝටියෙන් අනික ඔක්කොම වැදගත් අහකට. දැන් මේ සම්බන්ධ වෙන එක අර කියන ගලපගෙන ඒකට ගැලපෙන හොඳට හෝ නරකට සම්බන්ධ වුණා නම් ආයිහරයක් අවුරුදු ගානකට පස්සේ හරගන්න ආයිහරයක් ඔය අවස්ථාවේ කෝටි ගාන කියලා හරියට ඒ જાතියේ මේ ළමයෙක් හටගන්නවා. එහෙම එකකින් සම්බන්ධ වෙන්න වෙන්නේ. මේක හිතා ගන්න පුළුවන් මේ ස්වභාවික සිද්ධ වෙනවා කියලා. මේකට පුංචි කතාවක් කියන මෙලෝ පළ දුන්න පාප කර්මයක් ගැන මම අහපු එක. අපි එක්තරා දේශකයන් වහන්සේ නමක්, ස්වාමින් වහන්සේ නමක් මහා කෝටිපතිය තමන්ගේ ගෙදරට එක්ක ගියා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි විශාල කෝටිපතිය. එයාගේම වාහනේ උන්වහන්සේ ගෙදරට වැඩමවාගෙන ගියා යම් කිසි උපදේශයක් ගන්න. අනේ ස්වාමීනි මම මේ මුළු ජීවිත කාලයම විශාල සංවේගයකටපත් වෙලා ඉන්න කෙනෙක්. ඒකෙන් ආයි ගලවන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් මෙහෙම එකක් වීම ගැන උභාසයේ ධර්මානුකූලව විග්‍රහයක් කරලා දෙන්න කියලා. මෙහෙම ඉදීමක් කරලා හිටන් එක ගියා. එක ගිහින් තියෙන වාහනේ කෝටි ගණක් වටන වාහනේ. මේ කිය සංවේගාත්මක අවස්ථාව ගැන කියනකොට උන්වහන්සේට පුදුමයි. මේ බුද්ධිලට මුරයන් අඩුපාඩුවක්. අන්තිමට එයාගේ ගෙදෙට්ට යන නිවෙසට යන්න ගිහින් බලන විශාල මාලිගාවක්. බැලුව බැලමට ලක්ෂ ගානකගේ එකනිලවත් එහෙම ගියක් නැහැ. ඒ තරම් විශාල සට්ටු මාලිගාවක් අගෙද. මහා කෝටිපති. ඉතින් යාහල් දෙනා ඔයාලා මොනවද ওই තරම් තියෙන මානසික රෝග? මානසික වශයෙන් තියෙන වැළලා තියෙන මොකක් නිසාද? ඒක සල්ලි වලට ගන්න පුළුවන් එකක්වත් කිසිම දෙයක් නෙවෙයි. ඔබ වහන්සේ ධර්මානුකූලව මට විග්‍රහ කරේ මගේ හිතන දැනසීම. ඒකයි මම මේ යන්නේ. මට දරුවෝ දෙන්නේ කියලා. ඉන්නකො මගේ දරුවෝ දෙන්න පෙන්නන්න. එහෙම කරලා ගිහිල්ලා අර මාලිගාව එක කාමරයක් ඇරියහම. එක දරුවෙක්. අත් දෙකයි කකුල් දෙකයි බිම තියාගෙන ගොරෝ ගොරෝ එහාට දුවනවා මෙහාට දුවනවා. හපා කන්න හදනවා. වැඩි මහල් දරුවා මගේ වැඩි මහල් දරුවා අත් දෙකයි කකුල් දෙකයි බිම තියාගෙන ගොරෝ ගොරෝ පයින්නවා කන්න වලා කන්න පයින්නවා කාමරේ දොරවල් තියලා එන්නෝ කියලා උන්වහන්සේ වැඩම වගෙන ගියා අනික් කාමරේ ඒක ඇරියට පස්සේ තව එකෙනෙක් අත් දෙකයි කකුල් දෙකයි උඩකට දාගෙන එහාට කරකවනවා මෙහාට කරකවනවා හෑ හෑ හෑ හෑ හෑ කියලා ඕම අනිත් දරුවා මට ලැබිච්ච දරු සම්පත්තිකේ හැටි මේ. ඉතින් උන්වහන්සේ මොකද කරන්නේ මේක දැකලා උන්වහන්සේට විශාල සංවේගයක් ඇති වුණා. මුදලින් කොයිතරම් සම්පත්තියකින් මෙතන හිටියද මේ අයට කාදාවත් මුළු ජීවිත කාලයට අයින් කරන්න බැරි සංවේගයක් ඉදිරියට එන්න ක්‍රමයක් ලැබිලා ලෝකේ. පස්සේ උන්වහන්සේ ගියා දිනා මෙහෙම දේවල් වලට බුදුදහම අනුව නම් කියන්න තියෙනවා. අපි විසින් යම් සත්ව පිරිසකට සත්වයින්ට හිංගි හිංසා කරලා හිටන් මහා කරදර කරපුහා අනික් කාගේ ඉදිරි දෙන්න ඒ පුද්ගලයන්ට දුක් කරදර දුන්නා මේබඳු කරන පාප කර්මයන්ට විපාකයක් වශයෙන් ওই යාතිය විඳින්න සිද්ධ වෙනවා ඔකයි මට කියන්න තියෙන ධර්මානුකූලව කවදා හරි ඒකට විපාක විඳින්න සිද්ධ වෙනවා ස්වාමීනි මේක පෙර ආත්මයක කරපු එකක් නෙමෙයි මම දන්නේ හැටි. මේක මම තරුණ කාලේ මගේ මේ අධ්‍යයනය කරපු එක. ඒක මට දැන් පරදීලා තියෙනවා. එක් කාලයක් තිබුණා මගේ තරුණ කාලේදී විවේක කියන්නේ විනෝදාංශය. මොකද්ද මේ විනෝදාංශය? පිස්තෝලයක් අරන් ගිහිල්ලා සතුන්ගේ පැත්තෙන් පැත්තට වෙඩි තියනවා. කැලේ සතෙක් දැක්කහම උගේ කකුලට වෙඩි තියනවා. අදගෙන වැටුණට පස්සේ ඌ වේදනාව විඳගෙන කෑ ගහනකොට සතුටෙන් බලහයි. ඊට පස්සේ තව කකුලකට වෙඩිතියි. මැරෙන්නේ නැති වෙන්න පැත්තේ පැත්තට කෑල්ලෙන් කෑල්ලට වෙඩිතියි ඌ වේදනාව විඳිනවා බලනවා. ඒක එයාගේ විනෝදාංශයක්. ওই දරුවෝ දෙන්න හිටපු හැටි තමයි මේ සතු එදා කෑ ගැහුවේ. ඒක මට අද එදා විනෝදාංශයක් වුණාට ඒ වගේම දියා බල බල මුළු ජීවිත කාලේ මට විඳින්න එකක් හම්බෙලා තියෙනවා. අනේ ස්වාමීනි මේක මේන් ඉවරෙන්නේ නැහැ මම කොච්චර කාලයක් විදිහට විදිහට අනන්ත සංසාර. මට පස්සේ මේ ධර්මයේ පිළිබඳ මට වැටහීමයි පස්සේ. හැබැයි මට දැන් හිතෙනවා. මම මේ සතුන්ට කරපු අපරාධයේ අනන්ත අප්‍රමාණ සංසාරයේ මට කොච්චර විදිහට වෙයිද? මේ පටන් ගත්තා නේද? දැන් බලන්න මේකේ ධර්ම කොච්චරද කියලා. ඒක බුදුබණ තේරුම් ගන්න මට වෙන එකක් ඕනේ නැහැ මගේ අත්දැකීම් සහිත මේ වැඩ ටික මට එන්න. මට මේ වස්තු වලින් ඒකවත් වැඩක් නෑ. ඔක්කොම දාලා ඉවත් වෙන්න දිනා මේ දරුව දිනමර ඉවත් වෙන්න බැරි වෙන්නේ දැන් අඩේට හිටලා තියෙනවා. මේ ඔක්කොම රැ වැඩක් නේ. ඒ ටික ලැබිලා තියෙන්නේ. නමුත් මට පැනගන්න විදිහක් නැහැ නිදහස් වෙන්න විදිහක් නැහැ මේ වගේ අවතීන වෙන්න. මෙන්න මේ දෙන්න හින්දා කියලා පෙන්නනවා. දැන් මම මේ කතාව කියේ මොකද මේ මේ වගේ සිද්ධීන්ට හේතු වෙන අපි විසින්ම සසර හෝ කරන ලද දෙයක විපාක එන හැටි. දැන් මේක කාට බාර දෙන්නේ? දැන් අපි දන්නේ නැති දේවල් මෙහෙම තියෙනවා. මිනිස්සු ඊර්ෂියා කරනවා. වෛර රෝධ කරනවා. පලි ගන්නවා. මේක සාමාන්‍ය පුතජන පුරුද්දා. අද බුදුදහම ලැබිලා මේ වණක් ඇහුව දවසේ පස්සේ අනේ ඊර්ෂියා කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, පලි ගන්න හොඳනේ. සසර කියන්නේ දුකයි. මේවට හේතුව මේ පව් කරන එක මේ වගේ අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් බෙහිලා හිටන් දූෂ්‍ය වෙන එක නිසා හටගන්න වැඩ පිළිවෙල නිසා තමයි මේ විදිහේ අනන්ත දුක් විඳින්න වෙන්නේ. මේ ආදී වශයෙන් දහමක් දැනගන්න හම්බුනේ මේ අධ්‍යාපක මේ බුදුදහමක් ලැබිලා ඉතා කලාතුරකින් අතිදුර්ල ලැබුව කෙනෙකුට. හැබැයි ඒ අය නමුත් මේ අප්‍රමාණ සංසාරේ ආයේ පුතඥයෝ හැටියට හිදු මතේ ආහාවන්ට වහල් වෙලා නුයේ කයිතුකම් අසාධාරණයන් කර කර තමයි මේ බුදුදහම හම්බ වෙනකම් මේ සංසාරේ ඇවිත් තියෙන අපි කවුරු? එහෙනම් ඔය එන කාලෙදී අපි කරලා තියෙන හොඳ වැරද පාප කර්ම කොච්චර කෙරිලාද? දැන් මේවා ඉතින් අපි ඉන්නකම් විපාක දෙන්න වෙනවා. අපි අනුන්ට කරපු දේවල් අපි කරායි නැහැ. මෙහෙම දේවල් මේ තැන්වලදී අපිට හම්බ වෙනවා. විඳවන්න හම්බ වෙනවා. වයසට ගිහිල්ලා කතා කරන්න බැරි වෙලා කන් ඇහෙන්නේ නැති වෙලා කර කියා ගන්න දෙයක් නැති වයසට ගිය අවුරුදු 80 90 100 පිරිච්ච අම්මලා තාත්තලා ඉන්නවා. ඔය වෙලාවට අපිට කරපු උදව් දකින්න නැතුව අපි මග ඇරියොත් මොකක් වෙයි? මේ අධ්‍යයනය නෙවෙයි තව එහා අධ්‍යයනයකම මොකම කළා. දැන් අපි විසින් කළ යුතු අපොපස්ථානය අපිට කරන්න වෙනවා. නොකළොත් අපි ණයකාරය. හැබැයි අවස්ථාව අනුව අපිට මග අරින්න හොඳ උපක්‍රම ක්‍රම තියෙනවා ඒක. සංස්ථාවට යන්න තියෙනවා. මට වට වෙලාවක් නැහැ. මං විතරක්ද ඉන්නේ. අනික් අය වට නැද්ද? මේ ආදී নানা ආකාර ප්‍රශ්න දාලා ඉතින් අපිට පුළුවන් මගහැරලා නිකන් ඉන්න අර දුක් විඳින කාලේ එහෙම නෑ ගහිලා ගියක් කමන්නේ මැරුණාට පස්සේ යන්න බැරිය බලන්න කොහොම හිටියොත් එහෙම අපි වෙන පව් කළේ නෑ අපි බරපතලකම යුතුයකම දැක්කේ නැතුව අපි ඔය ටික කරලා හැම හිටියනවා ඕක පස්සෙන් ආවද කොහොමද එන්නේ අර අම්මයි තාත්තයි දෙන්න හිතුවොත් එහෙම එහෙනම් අර ඉන්න පිරිසේ කවුරු හිතුවොත් එහෙම දරුවෝ අපිට යුතුයකම් ඉටු කරන්නේ නැහැ. අපි උන්ට හැදුව කලේ මෙහෙමයි. උන් දැන් මෙහෙමයි. ওই જાතියෙන් බලාපොරොත්තු වට එහෙම ඇති වෙනොත් එහෙම උන් මොකද කරන්නේ? එතනින් වැරලා ඉඳි නිසා අපිට දරුවෙක් කියලා අපන්න නොගේවා ඉන්න. එදාට අපි සලකන්නේ නැතුව පයින්ද? ලෝක ධර්මතාවයේ කවදාවත් අපිට අසාධාරණයක් කරන ලෝකෙම පයින් දෙන්න දෙන්නේ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපිට පුළුවන් අසාධාරණය කර හදයෙන් පයින්න. සමාජයෙන් පයින්න පුළුවන්. සහතින් ඉන්න පුළුවන්. හැබැයි අපි සජයෙන් සමාජයෙන් රාහතින් කොතරින් පව් කරලා හිටියද? ධර්මතාවයේ නැමැති පොතේ ලියවිලා තිනවා එක රහසක්වත් එතින්ද. ඒවා ඔක්කොම සටහන් වෙලා තිනවා කේස් ගහට ගෙනත් දෙනවා. අසාධාරණයක් කළා නම් අවඩක් කළා නම් සම්පූර්ණ කරපන්. සම්පූර්ණ වෙයි. ඔන්න ඕක තමයි ලෝකේ පැවැත්ම මුල. පැවැත්ම සකස් වෙන්නේ කොහොමද? දුකට මුල හැදෙන්නේ කොහොමද? අසාධාරණයක් කළොත් ගියපා. සමතුලිත විය. සමතුලිත වෙනකම්ම අපිට සිද්ධ වෙන අමතර දුක ගොඩනගාගෙන විදිහ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක වෙනවා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ උපන් සියලුම සත්‍යයට කවදා හරි මූණ දෙන්න වෙන දෙයක්. ඒක අවිද්‍යාව නිසා තේරෙන්න තරමට ලෝක සත්‍යය ජාති ජරා ව්‍යාධි මාත දෙන ලෝකේ අපස්සේ හොඳයි කියලා යන නිසා ඒ අවිද්‍යාව නිසා මෝහන දෙන්න වෙන දුකක් ඒක. හැබැයි ওই ටිකට අමතරව අපි විසින් ගොඩනගා ගන්න ආයුතුකම් අසාධාරණම් කළා යම් පිළි පාප විපාකය. අර ජාති ජරා ව්‍යාධි මාත දුකට අමතරව අරවෙන් කොටු කරලා හිටන් අපිට හැමිලියෙන් පහර ගහනවා. අසාධාරණයක් කරා නම් අසාධාරණ වන්දිගේ වෙනකම් ඔබ නිදහස් වෙනවා. ওই පැත්තෙන් ගියතොට යන්න හම් වෙන්නේ නැහැ පැන්න. රජයට හොර කරලා පැන්නේ නැහැ. සමාජයට හොර කරලා පැන්නේ නැහැ. හැබැයි ධර්මතාවයට හොර කරලා පයින් දෙයක් කිස් ගහ. හැබැයි ධර්මතාවයේ විනිශ්චයමින්ම සාධාරණ ක්‍රමයකට දීලා තියෙනවා. උඹ ණයක් වුණා නම් උඹ වන්දි ගෙවනකම් විදෝ විදෝ කොහොම හරි ගෙවන්න ක්‍රමයක් දෙනවා. හැබැයි ඔබට නිදහසක් ඕනනම් තියෙනවා. ඕනනම් ණය ගන්න නිදහස් වෙනවා. එදාට පස්සේ උඹට ධර්මතාවයේ පහර ගැහිම නවතිනවා. ඇයිම ගෙවලා ඉවරෙච්ච නිසා. මෙන්න මෙහිම සහනදායි ධර්මතාවයක් තියෙනවා. අපි යම් අයිතියක් අසාධාරණයක් කරලා ඒකේ විපාකයට ගොදුරු වුණාම අපිට පුළුවන් වුණා නම් ඒ අපි කරපු අයිතියට අසාධාරණයට යම් මහා පුණ්‍යතාවයක් කුසලතාවයක් සුචරිතයක් ගොඩනගලා ඒ තුලින් අපිට වන්දියක් ගෙවන්න පුළුවන් නම් එහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි වන්දිය හරියට ගෙවා ගත්තොත් අපි යථාර්ථයෙන් දැකලා අන්න ඒක අපිට නිදහස් වෙන්න තියෙන සම්මිය ප්‍රයෝගය. ඊටයි පස්සේ අර පාප ධර්මතාවය ක්‍රියාත්මක වෙලා ඉඳ ඉඳ නැහැ. මේක වැදගත් කතාවක්. හැබැයි කොයි කොයි පැත්තේ යයි දන්නේ නැහැ. කොයි පැත්තෙන් ගියා හරි අපිට පේන්නේ සැපක් එන්න පුළුවන් දුකක් වාගේ. දුක් කරදරයකින් නිදහස් වෙන්න පුළුවන් මහා දුකක් මතු කරලා දීලා. නොඑක් නොඑක ආකාරයෙන් ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට නිගමනය කරන්න බැහැ. කොහොම කොහොමද ඒවා සිද්ධ වෙන්නේ කියලා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක ළමයෙකුට උපදේශක් දුන්නා. මේ උපදේශය මොකද්ද? ඔය පුතා දැනගන්න තියෙන වැදගත් දෙයක් තියෙනවා. දැන් පුතාලට අම්මා තාත්තා කණ්ඩ පොණ්ඩ දීලා හදලවල්ලා ඉන්නයි. අම්මා තාත්තා හරි මොනවා හරි යම් කිසි ආකාරයෙන් කරගත් පාපයක් වරදක් තියෙනවා. පිනක් කළා පිනක් දුන්නාම අනුමෝදන් වුණාම ගන්න ලැබීම තියෙනවා තමන් හදපු බලපු නිසා. ඉතින් නැනවත් දරුවන්ගේ යුතුයකමක් තියෙනවා මියගේ දෙමව්පිය ආදීන් උදව්වක් වශයෙන් දානමාන ආදිය දීලා ඒ අයට පින්පෙත් දීව. බුදුරන් වහන්සේත් ඔබ දේශනා කරලා තියෙනවා. පුතෙක් උපන්නාම දෙමාපිය සතුටු වෙන එක කාරණයක් තමයි අපි මැරිච්ච කාලෙක අපි වෙනුවෙන් දන් පෙද්දිලා පින් දෙනවා මේ පුතා. ඒ නිසා පුතෙක් ලැබීම අපිට වාසනාවක් කියලා. දෙමාපිය සතුටු වෙන එක කාරණයක් කියලාත් වෙන්නේ. එහෙනම් දන් පෙද්දිලා පින් දෙනකොට ගණ්ඩ හිමිකම් තියනවා මේ මියගේ අම්මට තාත්තට. යම් මැදවක ඉඳලා. එහෙම වාසනාවක් තියෙනවා. මෙන්න මේ නිසා ඒ වගේ අවස්ථාවක් දීලා කිව්වා. ඉතින් ඔයාලට කණ්ඩ බොණ්ඩ දෙන්න හරි මොනවාට හරි තාත්තා ණයතුරුස් වෙලා හැම තියෙනවනේ. ඒවා ගෙවල හදලා හිටන් ඒ ඇයට නිදහස ලබා දෙන්න පුළුවන් නේ පුතාලට. ඔය වචනේ හපුනහම එයාට මතක් වුණා එක්තරා මුදලාලි කෙනෙක්ගෙන් රුපියල් 10 ගාණක් ණයට අරන් තියෙන තාත්තා. කණ්ඩ බොණ්ඩ ගින්න හරි මොනවාට හරි ගරු ගියවල. හැබැයි ණය ගෙවන්න ඉතලා තාත්තා මරා නමුත් මුදලාලි ඒ ගැන දන්නවා. ගණ්ඩ කෙනෙකුට නෑ මේ දුප්පත් පවුලක්. ඒක නිසා මොකද කරන්නේ? අර ණය පොතෙන් කපලා දාලා නිකන් හිටියා. හැබැයි පුතා දන්නා මේ දහස් ගණන් ණය දිවිච්ච බව. මේ කතාව ඇහුවට පස්සේ එයා හිතනවා අනේ ඉතින් තාත්තා ණය වුණා තාත්තා ණය ගෙවන්න බෑ කවදා හරි. එහෙම දෙන උපන්න නම් එහෙම ණය ගෙවන්න වෙනවද? අලිහරක් වෙලා හරි ගෙවන්නේ. කොහොම හරි තාත්තා හැම ණයකාරයෙක් නොවන්නේ මම මං එයා ඒ ණය නිදහස් කරන්න මට පුළුවන් කරන්න. මුදලාලි හම්බෙලා හිටා මුදලාලිගෙන් තාත්තා වෙතේ ණය අහන්න ඕනේ කියන්නේ. එහෙම කියලා මොකද කරන්නේ? අර මුදලාලි හම් වෙලා ඉතින් එනවා අපේ තාත්තා. ඉන්න කාලෙන් තියා කල් ගිහිල්ලා ඉතින් මේ කාරණේ වෙලා. අවුරුදු 7-8 ගියාට පස්සේ මේ. දැන් පුතාට යමක් තමයි හරි හම්බ කරන්න පුළුවන්. ගිහින් අහනවා ඉතින් මුදලාලි අපේ තාත්තා නෑ එහෙම තියනවා. එයා හිනාගෙනලු ඇයි නයි ගෙවන්නද තාත්තා කියලා පුතා ගෙවන්නද කතා කරන්නේ ගෙවන්න තමයි වෙච්ච ණය ඔක්කොම පොලිස් එකල මට හදලා කියන්නේ මුදලට හරි පුදුමයි යකෝ මේ අහගෙන එක මේ හිතුවේ නැති මේ පොතේ නම කරලා මේ කැමැත්තකින් නෙමෙයි. ගණ්ඩ විදිහක් නැති නිසා. ඒ වාගේ 1000 ගානක ණය මුදලත් එවිලා හදලා ඔක්කොම කරලා කිව්වා. ඒ වාර අන්තිම හදේටම පොලියත් එකද. මට පොලිය ඕනේ නැහැ මට ඔය ටික ඇති. ඒ මුදල දෙන්න. මියා මොකද කරන්නේ? ගෙට කරගත්ත සල්ලි තුන අය වගේ අවස්ථාවදී ගන්න. අර කිව්ව ගාන අරන් ඇදිලා මුදලාට දුන්නා මුදලාට පුදුමයි. මේක හීනිකව හිතන්න බැරි දෙයක්. ඉල්ලලා තිබුණෙත් නෑ අයින් කරලා තිබිච්ච මුදල. දැන් මොකටද මේක දුන්නේ? මොකද්ද කරන්න ඒ තාත්තගේ නම කියලා. අද පටන් මට සම සතේකවත් ණය නෑ කියලා කියන්නේ. මට උනෙච්චර. මුදලාට ඇස්වලින් කඳුළු වැටෙනකොට මේ පුතා කියන වැඩේ දැකලා. මුදලාරි මොකද කරන්නේ? මේ අත්දැවි නෙවෙයි අනන්ත සංසාරී පරයම් යම් ණයක් තියෙනවා නම් ඔබේ තාත්තා ඉන්නේ තාත්තා. මට ණයක් ඇති වෙන්නේ කියලා. මුදලාලි ප්‍රතිඥාව දෙනකොටම ගේ පිටිපස්සේ මහා දරබර ගන්න සද්දයක් ආවා. ගිහිලා වල්නකොට මුදලාලිගේ මේ හරක් හරක් ඉන්නවලු. නාම්බා මේ හරක නායෙන් කටේ ලේ දාගෙන ඇදගෙන වැටලා නැහැලු. දැන් කවුද ණය? ණය නැහැ කියන ණයද මොකද වෙලා තියෙන්නේ? අලි වෙලා හරක් වෙලා ණය ගවන්න වෙනවා කියන එක අපේ ධර්මයේ කියා තියෙනවා. ණය වුණොත් කෙනෙක් අලිහරක් වෙලා හරි ණය ගෙවන්න ඕන. එහෙනම් ණය ඉවර කරලා තත් සංසාරක තවත් ණය නෑ කියලා නිදහස් කරනකොට මොකද වෙන්නේ? අර හරක ණයෙන් කටින් බෙදාගෙන මැරලා යනවා. ණය ගෙවිලා නිදහස් වෙනකොට හරකා වෙලා ණය ගෙව ගෙව හිටපු තාත්තා ආයි ණය ගෙවන්න ඉතුරු වෙන්නේ බෑ. වෙලා හිටපු අද්දාවට හේතුවක් ඉවරයි. කර්ම බලවේගය ගිවිලා ගියා. අතනේ මලයි නියම බුදුහකේක උප්පත්තියක් ලබයි අර කියන ණය ගෙවන කිරිහන් අධ්‍යයනයෙන් තොර වෙයි. දැන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. හැබැයි මෙතන සිද්ධ වුණේ වෙන ක්‍රමයකින්. අර දුක විඳින්න තිබිච්ච එක හරක හැම වෙලේම ඉඳන් දෙවියෙක් උනේ නැහැ පේන්නේ. හරක් ශරීරයේ දෙවිය ශරීරයක් උනේ නැහැ. මස්ලේ කය වැටුණාට එයා ණය නිදහස වෙලා එයාගේ අධ්‍යයනයක් ලබනවා. මෙන්න මේ වගේ අපි යම් විදිහට ලෝකයේ ණය වෙලා තිබුණොත් নানা ආකාර ක්‍රමවලින් ওই જાතිය ගෙවන්න ක්‍රම තියෙනවා. සමහර හරකා වෙලා හැමලාට මිනිස්සු වෙලා හැම වෙනවා කියනවා නෙවෙයි මේ කියන්නේ. සමහරලාට හේතු වාසනා තියෙනවා නම් උපතින් ආපු දෝෂයක් නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙලා අර ස්නායු පද්ධති වැඩිලා ආචාරය හරියන්නත් පුළුවන්. ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියන දෙකකින් අපිට විපාක ගෙන දෙනවා. උපතින්ම ප්‍රතිසන්දියක් ලබනකොටම විපාකයක් ගෙන දෙන විදිහ අධ්‍යයනයක් ලැබුවා නම් ඒ අජ්ජව ආයෙත් හැරයක් ප්‍රවෘත්ති වැඩපිළිවෙලකින් සුද්ධ කරන්න බෑ බේතකින් සුද්ධ කරන්න බෑ. එහෙම නොවන ආකාරයෙන් නිරෝගී පද්ධතියක් ස්නායු පද්ධති සහිත එබඳු අධ්‍යාපනයක් ලැබලා උපන්නට පස්සේ අතරමැද ආබාධයක් හටගත්තා නම් අන්න ඒවට කියන ප්‍රවෘත්ති විපාක ඵල දීම. හැබැයි අන්නේ ප්‍රවෘත්ති විපාකයට හේතු වෙච්ච ශක්තිය කෙලවර කරා නම් අර ප්‍රවෘත්ති විපාක වශයෙන් අර විකෘතියක් හටගන්න තිබිච්ච ප්‍රධාන හේතුව කෙලවර. ඊතර පටන් ගන්න දෙන වේදත් වෙන වේදත් අහනවා. විදත් තිබුණොත් ඒකත් පුළුවන්. ප්‍රඥාවක් තිබුණා නම් එදුකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ අවස්ථාවල අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. දැන් අපි දන්නේ කාට මොනවා කරලාද? අපිට මේ පාප කර්මයේ ගොඩ නැගෙන්නේ. කොහොමද දකින්නේ? අපිට නිගමනය කරන්න බෑ. අහවල් දැන් ලෝතර බුදුරන් වහන්සේ නම් පුළුවන්. ඔබ අහවල් කාලේ අහවල් නම් ගොත් ඇති. නෑදෑකමින් අහවල් වෙච්ච බුද්ධලයාට මෙන්න මෙහෙම කාලෙක මෙන්න මේ જાතිය ක්‍රියාවත් වලින් මෙන්න මෙහෙම දෙයක් කළා. කුලක වදිනවා මට. ඉතින් ඒ නිසා ඒ වගේ කාලෙකදී අපි දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. කෙබඳු තැනක හිටපු කෙබඳු සත්වයකට කෙබඳු ආකාරයේ හිංගියක් හිංසාවක් කිරීමේ විපාකයද අපිට ආවේ කියලා. ඒ ලෞතර බුදු පියාණන් වහන්සේලා නැති කාලේ දැක ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙන්නේ මේ සියලු ලෝ සතුන් අතර සියලු සත්වයෝ කිව්වෝ. අර අපිට දැක ගන්න අමාරු සත්‍යයත් ඔය අතර ඉන්නවනේ. කවදා කොයි තැනකදී කෙබඳු කෙනෙකුට අවලක් කළාද කියන එකේ යම් කෙනෙකුට අවලක් වුණා. සියලු සත්‍යයන් අතර කාට හරි වෙලා තියෙනවා. සියලු සත්වයෝ කිව්වොත් එකිනෙකාත් අත්හැරියේ. නැ සියලු සත්වයන් කෙරෙහි මෙත්තාසහගත හිතකින් මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ තුන් කොටසේ. ඒ අයට පින්පෙන් දෙවීම අවශ්‍ය කරන යහපත කටයුතු සිද්ධ කිරීම ආදී අපි හිත පිහිටවලා. අන්නේ මෙත්තා සහගත හිත වඩමින් අප්‍රමාණ ලෝක සත්‍යයට අප්‍රමාණ මෛත්‍රිය පැතරවීම. කරුණාව පැතරවීම. කටයුතු කරගෙන යනකොට ඒක අප්‍රමාණ පුණ්‍ය කන්දරාවක් මහා පුණ්‍ය ගංගා කුසල ගංගා නැගෙන නිසා. අපි විසින් ලෝකේ අවඩක් අසාධාරණයක් කරලා තිබුණා කියනකොට ඒක සීමා සහිතයි. නමුත් අද මේ පතන ආශීර්වාදයේ දෙන යහපත අසීමිතයි. අන්නේ අසීමිත යහපත යටතේ වන්දි කෙවිලා නිදහස් වීමේ ක්‍රමයක් තියෙනවා. මේ ආර්ය විනේ මෙච්චිත වඩනවා කියනකොට. මෙන්න මේ ක්‍රමයෙන් ඕනේ සියලු සත්ත්වයින් අතර කාට හරි ණයක් තිබුණා ඒක ගෙවා ගන්න. අයුක්තියක් අසාධාරණයක් අපින් කෙල්ලලා තිබුණා ඒකට වන්දි කියලා නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමේ ඔය කියන මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුලින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් ලෝක සත්‍යයට හිත පැතේ. මෙන්න මේ ටික කරනකොට අපාතින් සිද්ධ වෙච්ච අවේද අසාධාරණේ කාට කොයි මොහොතේ කොතන සිද්ධ වෙනවා කියලා දැක්කේ නැත. පොදුවේ මේ දියල්ලන්ට අර යහපත ලැබෙනවා. අන්ධකාර රාත්‍රියේදී අපිට පුළුවන් ටෝච් එකක් අරගෙන තැනින් තැනට එළිය කරගෙන තැනින් තැන තියෙන ඒවා ආලෝක කරන්න. හැබැයි අපිට සිද්ධ වුණොත් අසක් මුල්ලක් නැහැ හැමතැනම ආලෝක කරන්න අපිට කාලය යනවා මිසක් අර ටෝච් එළියෙන් පුළුවන් කමක් නැහැ කවදාවත් ඒක කරන්න. නමුත් ඉර පහයක වෙලාවක් වුණොත් එහෙම අපිට මහන්සියක් නැතුව අස්සක් මුල්ලක් නැහැර ආලෝකයේ පතුරවන්න ක්‍රමයක් තියෙනවා සූර්යාලෝකය. එනනම් මේ ආර්ය විනී මෙසිට වඩනවා කියන එක හරියට සූර්යා පෑවුවා. අපිට කරන්න පුළුවන් එකම යහපත ඔච්චරයි. ලොකුම පින කුසලේ තමයි හතර බ්‍රහ්ම විහරණ තුලින් ලෝකයට හිත් පැතී. අපේ මනසෙන් ලෝකෙට ඉඩක් ලැබුවා. ඒ ලැබෙන දහම් ඒ ලැබෙන හත්ති ආලෝකය. අපේ ටෝච් එකකින් හැමතැනම එළිය කරන් ළඟලා බැරි වෙච්ච එකනට කිසිම අමාරුවක් නැතුව හැමතැනම එක සැරේ එළිය කරගත්තා වගේ. මෙන්න මෙහෙම වතුරවන්න පුළුවන් ලෝභ සත්‍යයන්ගේ අවරිත අසාධාරණ අපෙන් කියන චඳුරු වලට ඒ මනස ආලෝක කරන්න. අපෙන් වෙච්ච අවිට වන්දිකේවා යහපතක් දෙන්න. අප්‍රමාණ සාන්තිය පතුරවන්න පුළුවන්. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ පවතින කාලයක හම්බෙන්නේ ලොකුම වාසනාව. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ආර්ය විනයේ සතර බ්‍රහ්ම විහරණයක් ඇද්ද? අන්නේ සතර බ්‍රහ්ම විහරණේ තේරුම් අරගෙන දැකලා වඩලා පතුරවන්න පුළුවන් ලෝකයේ සූර්යාලෝකයේ විදෙවවා. සූර්යාලෝකයට සම කරන්න බැරි ආලෝකය. කිරු 1000ක් එකට නැගුණා. ඊට වැඩි ආලෝකයක්. හැබැයි ඉතින් මේකපත් කරන්න නම් ප්‍රඥා සහගතව Taman කරුණු වතහාගෙන තියෙනවා. වචන කිව්වට බෑ. මෙත්තාසහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ආර්ය ධර්මයටම තේරුම් අරගෙන අප්‍රමාණ රෝග සත්ත්වයින්ට මෙත්සිත වැඩිීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න ඕන. නිවන මුල් කරගත්ත නිවනට නැඹුරු වෙච්ච ඉබඳු වන්නා වූ පුණ්‍ය දහම් කුසල් දහම් මතු කරමින් අන්නේ ආශීර්වාදයේ පතුරවනකොට අප්‍රමාණ ලෝක සත්වයින් අන්නර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණම ලෝකයට වැඩුවා වෙනවා මහා සූර්යා නගලා. හිරු දහසක් අභ්‍යන්තරේ නගලා ලෝකයට ආලෝකයේ වීදෙවුවා වාගේ. හරියට ප්‍රඥාවන්තව කරුණු තේරුම් අරගෙන කරගෙන යනකොට වලාපත්ල අහක් වෙලා හිටන් විවෘත වෙච්ච සූර්යාගේ ආලෝකය විහිදිලා යනවා වාගේ. අපේ හදවතේ ප්‍රඥාව නැමැති සූර්යාගේ ආලෝකයේ අවිද්‍යාව වලාපත්ල දුර වෙලා විහිදෙන්න පටන් ගත්තාම ක්‍රමක්‍රමෙන් අර තිබිච්ච වාදක දුරු වෙලා යනවා. වෙන කරන්න කිසිම ක්‍රමයක් පිළිසරණ ගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මේකේ පටන් ගැනීම ආරම්භය තමයි මේ පූජාව. දන්නේ නැති අය. මෙතන අනික් අය නොදැන හිටියා. ඒ පින හරියාකාරව වරණ මූලික ක්‍රමේ කියා දෙමි. ඒ පින වැඩෙන හැටි කියා දෙමි. පතුරවන්න අවශ්‍ය කරන්නා වූ ගුණධර්ම මතු කර දෙමි. එක්ක සත්වයකත් අත්නහැර අනුපිළිවෙලින් පතුරවලා පතුරවලා හැම තැනක් ගානෙම ලෝක සත්‍යයට පතුරවන්නේ සතර බ්‍රහ්ම විහරණ. දැන් සතර බ්‍රහ්ම විහරණ භාවනාවක් තමයි අපේ පූජෝපහාරයක් වශයෙන් 9 ඉඳලා 12 වෙනිකන් කරන්නේ. ඔක මහා භාවනාවක්. නිවන් පැත්තෙන් බැලුවොත් හේතු වාසනා තියෙනවා මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් භාවනාව. අප්‍රමාණ ලෝක සත්‍යයේ ණය කරන නිදහස් වෙන භාවනාවක් සතර බ්‍රහ්ම විහරණ වැඩි ඉන්නවා. මේ සියල්ලේ යුද්ධ නිසා කලක් ධර්මානුකූලව අහගෙන තේරුම් අරගෙන අර්ථවත් වටහා ගැනීම සම්බන්ධ වීගෙන යනකොට පොඩ්ඩක් හරි තේරුම් ගන්න මොලයක් තිබුණා ඔහුට වැටහිලා එනවා ඒ කාන්තීම මේ උතුම් බුදු මග නිවන් මග නේද? ලෝභ සත්‍යයට ණය ගෙවන මග නිදහස් වෙන මග මේක නේද? බාධක කරදර දුරු කරගන්න අනන්ත සංසාරයේවත් දුරුණු දුරුණාමයි නැවත හට නොගන්න ඒවලු සාන්තියක් ඇති එකම මාර්ගයේ මෙච්චර වේද කියලා Tamanට නුවන්ට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මග අනුගමනය කරමින් ඒ කටයුතු වල සහයක් භාගයෙන් කටයුතු කරනකොට ඔය කියන ශක්තිය පූර්ණ වෙච්ච දාට බලාගෙන දැද්දි අර්ථ විච බාධක හතර එකින් එක එකින් එක මග ඇල්ලලා ගිහිල්ලා ආයි අනන්ත සංසාරයේ කිසි දවසක මතුන වෙන සාන්තියක් මතුවෙලා අරිහත්යෙන් නැත්නම් නිවනේ පූර්ණ කරගන්න දවස බාධකයක් නැතුව ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. වෙන ක්‍රමයක් නම් නෑ මේක අවුරුදු දහස් ගාණක් ආපු ක්‍රමයක්. මන්ද බුද්ධික බුද්ධලීන්ගේ අවිද්‍යාසහගත නිගමනවලින් තර්කවාද ගොඩනගලා ගඩොල් මෝඩයෝ දස් වඳින්නෝ මේ ආදි වශයෙන් මුලා නම් පට වැඳලා මෝඩයෝ කරලා දායි මහා ප්‍රඥාවන්තය වගේ පෙනී සිටින හදන ලෝකයක් මේක. රූපර වඳින්නෝ ඔය ආදි වශයෙන් නම් දාලා වටිනා බුදුමගක් යටපත් කරලා තියෙන කාලෙක තමයි අර්ථවත් විග්‍රහ කරගෙන පෙන්න පෙන්න මෙන්න මේ හේතු විතරයි මේ වඳින්නේ මෙන්න මේ හේතු විතරයි මේ පූජාව කරන්නේ මෙන්න මේ උපහාර පූජාව මේක මේ ආදි වශයෙන් එකින් එක විග්‍රහ කර කර දිදි අර සැක ඇරලා ඒ ಗುಣ මතු වෙන්න අවශ්‍යතාව මතු කරලා දීලා කරන එක තමයි පැය ගාන අපි ඉතින් සෙන්සුරාදර මේ කරන පූජාව. ඉතින් මේක හරියට හරියට තීරුවාන කරගෙන යනකොට තම තමන්ටම තේරෙන්න පටන් ගනී තමන්ට තියෙන බාධක එකින් එක දුරු වෙලා යන්නේ නැහැ. යම් සත්ව කෙනෙකුට අන්ධ බවටපත් වෙන්න, ගොළු බවටපත් වෙන්න, බිහිරි බවටපත් වෙන්න. අන්ධයෙක් වාගේ ඉන්න, ගොළුෙක් වාගේ ඉන්න, බිහිරෙක් වාගේ ඉන්න. මං අවඩක් කරලා තිබුණා. ඒ සියලු සත්‍යයද කෙබඳු උපතේ කෙබඳු භවයක හිටියා. මහා දහම් ඇස පහල කරන මහා ප්‍රඥා ඇස පහල කරන මේ සාන්තිය. ඒ අයට වැදිනා. මගෙන් වුණ අවැඩ එකක් නම් මගෙන් මේ වෙන්නේ වැඩ යහපත දහස් කෝටියක් වේවා. මං යම් කිසි පාපාන්දාකාරයකට වැළලා ඉතින මමත් ඒකෙන් මිදේවා මානිසා යම් අවිද්‍යයක රසාදානයේ ගෝචරලා දුක් විඳන යම් සත්‍යයක් ඔහුගේ මිදිලා අප්‍රමාණ යහපතටපත් වේවා මෙන්න මේ අදිස්ථානය මුල් කරලා ඉතින් මේ පින් කරගෙන පුණ්‍ය අනුමೋದනා කරන්න පටන් ගත්තා නම් වැඩි කල් යන්නේ ඉතින්ලා තමට විච්ච වාදකී ගෙවිලා යනවා හැබැයි වාදකේ කියවා ගන්න බලාපොරොත්තු වෙන මේ ඔක්කොම කිව්ව ඔහොම තියා ධන ගහගෙන පෙරිලා ඔළුවෙන් ඉඳගෙන ඉකත් වැඩක් නෑ. ඇත්ත දැනගෙන කරන්න ඕනේ. ඇත්ත දැනගෙන කළා නම් ඕවට විසඳුම් තියෙනවා. ඒ වෙලාවේදී ක්‍රමක්‍රමෙන් සංසිඳිලා ගිහිල්ලා ඉතින් විදහාස ලබනවා. ඉතින් ඒ නිසා මේ පූජාවන සම්බන්ධ වෙවි ඔය කියන කාරණා කරගන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙයි දහම් දිනින් දින දහම් අහනකොට සංසාරයේ මෙබඳු ආකාර පව කරන ඒවට විපාකයක් සමානයි. යම්කිසි කෙනෙකුට ඇස් අන්ධ කරන්න විපාකයේ ඇස් අන්ධ වීම. අන්ධ කරන්න උදව් දුන්නා නම් Tamanටත් ඒ වගේ දෙයක්. මෙන්න මේ වගේ එකින් එකට එකින් එකට හේතුව යම්සේද ඵලයට අනුකූලයි. ඒ කාලේ එන දේවල් නිසා මේවා කාටවත් මේ ලෝකයට අනුකම්පා කරලා කියද ලෝකයානේ අපි දුක හිතමු මේගොල්ලන්ට මොකද පිළිහිඩක් වෙමු කිව්වට මේ පිළිහිඩ වෙන්න පුළුවන් ඒවා නෙවෙයි කර්ම බලවේගී ක්‍රියාකාරීත්වය. තව තවත් සම්බන්ධ වෙලා දුක විඳින්න පුළුවන් ඉතින් අනිකයට. සංවේද උපද්දවල අනේ අපොයි කීපිය කුල්ල කුල්ල දුක වෙන්න පුළුවන්. ඒක මාර්ගයක් වෙන්නේ නැහැ. මේ යමක් හටගත්තේ යම් හේතුවකින්ද? ඒ හේතුව දුරු වුණොත් ඒ බඳු ඵලයක් එන්නේ නැහැ. එකෙන් එකට සුද්ධ කරගන්න ඕන. ඒකයි කාරණේ. අපි දුක් වෙලා හරියන්නේ නැහැ මේක. හේතුව දැකලා ඵලය දැකලා හේතු නිරෝධය දැකලා ඵල නිරෝධය දැකලා ඒ හේතුව අපිට අවැඩ නම් ඒ හේතුව නිරෝධ කරගත්තාම මේ ඵලේ නිරෝධ වෙනවා. ඒවා එකින් එකට දැනගෙන කරගෙන යන්න ඕනේ. ඉතින් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ලෝතර බුදුරයන් වහන්සේත් නම් මේක මේ කාලේ අරින්න පුළුවන් එකක් බැරි එකක් ඒ ආදි වශයෙන් හරියට දැක්ක හැකි අනාවරණ ඥාන නැති නිසා අපිට එහෙම ශක්තියක් නැති නිසා මොකද කරන්නේ එහෙම තීරණයකට වහින්න නැතුව යම් කිසි හේතුවක් නිසා යම් කිසි අවඩක් වෙනවා නම් ඒ හේතුව හොයලවලා ඒක නැති කරගෙන උනා වූ අවඩක් ඇත්නම් ඒවත් ඒ ආකාරයේ වදි ගෙවමින් නිදහස් වෙන්න ඕනේ. ඔන්න ඔය දෙමෙන කටයුතු කරගෙන ගියොත් මේ වගේ බාධා වලින් ගා නිදහස් වෙන්න පුළුවන්. මේ මේ ඉන්නේ ඒ වගේ දරුවෝ දෙන්නෙක් ගැන තමයි මේකේ තියෙන්නේ. එකම පවුලේ මම දරුවෝ දෙන්නෙක් වෙයි. වෙනස් වෙලා ඉන්න හැටි. අද්ද කරනවා කෑ ගහනවා මිසක්. ඉතින් සැනසීමක් ලබා ගන්න බෑ. මේ අපි අතුරු කරපු ඕවාගේ හිතපු අය එක්තරා මට්ටමක කරදර අඩු වෙලා ඒ ළමයි පැත්තක ඉඳද්දි දෙමාපියන්ට තමන්ගේ වැඩ කරන්න පුළුවන් ගන්නට හරි ගිය අයත් ඉන්නවා දැනට. මොන විදිහින්වත් බෙල්ල කරගන්න බෑ පුංචි කාලේ ඉඳන් බෙල්ල කරගන්නවා මොකද? වලා ගත්තොත් කෙස්ටි ගෙනුත් අදිනවා යටි ගෙවියෙන් කෑ ගන්නවා හූ කියනවා දඟලනවා ඇබරෙනවා බිම තිබ්බොත් හැමතැනම විනාශ කරනවා දඟලනවා මොනවා කරගන්නේ ඉඳන්නේ? අන්තිම පිස්සෝ වගේ ජීවත් වෙච්ච එහෙම දරුවෝ අද කොහොම ඉඳ පුතේ කිව්වම පැත්ත කරලා ඉන්න මට්ටමට නිදහස් වෙලා තියෙනවා දැන් අම්මා තාත්තා කරන එක්තරා මට්ටමක සැලසුමක් තියෙනවා ළමයා පැත්තක ඉඳලා සමංග වැඩ කරගන්නත් පුළුවන්. ඒ වගේ එක්තරා මට්ටමකදී තමයි එන්න එන්න තීක්ෂණ බවටපත් වෙනවා. දැන්ටත් එහෙමයි අපි ඇසුරේ සත්‍ය ශාන්ති ආශිර්වාද ලබාගෙන කටයුතු කරගන්න අය අතරේ ඒ මට්ටමට සමනීයටපත් වෙච්ච අය දැන්ටත් ඉන්නවා. අපිට නියමනය කරන්න බෑ. අහවල් දවසේ අහවල් කාලේ වෙනකොට මෙන්න මේ தත්තරපත් කරලා දෙනවා. එහෙම පොරොන්දු දෙන්න බොරු පොරොන්දු දෙන කටයුතු කරන අපිට ඇති ක්‍රමයක් නෑ. අපිට එකක් කිය හැකියි. හේතුව තියෙන තාක්කල් ඵලයේ පවතිනවා. හේතුව නරක නම් ඵලයේ නරකයි. නරක ඵලයේ අපිට එපා නම් ඒ නරක හේතුව නැති කර දැමුවොත් නරක ඵලයේ මතුවට හටගන්නේ නැහැ. යම් නරක ඵලයක් හටගෙන තියෙනවා නම් නරක හේතුවකින්. ඒකට වන්දි වශයෙන් අපිට ගෙවන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන්නා වූ අනුකූල දේ කරලා, පින කරලා යහපත කරලා වන්දි ගෙවා ගන්න පුළුවන් නම් දැනුත් අපිට දැන් මේ මතුවේ වෙන නරක ඵලයෙන් මිදෙන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ ලබන තියෙන සැනසීම. ඉන් කරලාම ඒ தත්ත්වෙ මතු කරගන්න ඕනේ. නිතරම පහන් ආලෝක පූජා කිරීම. ආලෝක පහන් දැල්ව දැන් දිවාරයපත් වෙන පහන. ලොකු වාසනාවක් තියෙනවා. ලැබෙන ලැබෙන වෙලාවකේ දරුව වෙනුවෙන් තෙල් පූජා කරගන්න. ඒ ලැබෙන ආලෝක පුණ්‍යතාවය. ඒ දරුවන්ගේ මනස ආලෝකයෙන් ප්‍රාර්ථනා කරලා. මේ වගේ දරුවන්ට සිත් පතන්න ඕනේ. ඒ ආදි වශයෙන් කටයුතු කරනකොට ක්‍රමක්‍රමයෙන් ওই සාන්තිය මතුවලා ඉතින් නිරෝගී බවක් එයි ඒ ළමයින්. දැන් මේ අමනුෂ්‍ය බලවේග තිබෙන ගෙවල් වල නිතරම කීමට හොඳ පිළිත කුමක්ද? දැන් මේ කිරිත් අපි දැනගන්න ඕනේ හොඳට වැදගත්ම දෙයක්. අමනුෂ්‍ය බලවේගයක් තියෙන තැනකදී මිදෙන්න. ඒ අමනුෂ්‍ය බලවේගය පවතින්නේ කුමන හේතුවක් නිසාද? ඒ හේතුවර හේතුව වලලා. ඒ හේතුව එතනින් දුරු කර ගැනීමයි නියම ප්‍රතිකර්ම ක්‍රම. දැන් අපේ හිතේ තියෙන මෙහෙම දෙයක්. ගෙදරක අවනුස බලවේගයක් තියෙනවා කියලා නම් අපිට කොහොම හරි දැනගන්න හම්බ වුණා. අපි ලැහැත් තියෙනවා ඒ බලවේගය අයින් කරන්න කොහොම හරි ගෙදර පිරිසක් තියන්න ඕනේ. දැන් මේක ක්‍රමයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒකත් නෑ කියනවා නෙමෙයි. හැබැයි ඒක එක්තරා කොටසක් පමණයි. බුදුදහම අනුව දෙන්න තියෙන පිළිතුර. අර අපි ඉස්සෙල්ලා කිව්ව එකම. යම් නරකක් යම් විදිහේ අහේ මොනවා හරි බලවේගයක් හෝ Tamanට නොකටිටක් තියෙනවා ඒක කුමක්ද? ඒකට හේතුව කුමක්ද වෙයිලා. ඒ හේතුව නැති කරලා දැම්මොත් ඒ ඵලෙ නැති වෙනවා. එනේ අමනුෂ්‍ය බලවේගයේ අමනුෂ්‍ය බලවේගයේ හේතුව අමනුෂ්‍ය බලවේග නිරෝධයේ අමනුෂ්‍ය බලවේග නිරෝධ කරන මාර්ගය. ඔය හතර ආකාරයෙන් දකින්න ඕනේ. අන්න බෞද්ධය දකිය යුතු ක්‍රමය. දැන් අමනුෂ්‍ය බලය. දැන් ඕකේ තියෙන নানা ආකාර ක්‍රම. ඕක තමයි බුදුදහමේ ක්‍රමය. යම් කිසි අමනුෂ්‍ය බලවේගයක් ඇත්නම් අමනුෂ්‍ය බලවේගී. මොකද්ද? ඒ බඳු අමනුෂ්‍ය බලවේගයක් ඇති වෙන්නේ ඇති වෙන මූල හේතුව මොකද්ද? ඒ හේතුව නැත්නම් ඒ බලවේගය නැති වෙනවා. හේතුව තියෙනකන් තමයි තියෙන්නේ. එහෙනම් ඒ බලවේගය ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඕක දකින්න ඕන. දැන් හිතන්නකො මෙහෙම දෙයක්. ණයකාරයෙක් නිතරම ණය හොයන්න එනවා. දැන් ණයකාරයාගේ தත්ත්වය දන්න. ණයකාරයා එන්න ඇතුළු කරන්න කරදර කරන්න හේතුව දකින්න. මොකද්ද? ඔහුට ණය තියෙන නිසා. දැන් මේ ණයකාරයා එන එක නතර කරන් තියෙන නියම ක්‍රමය මොකද්ද? ඕකට ණය ගෙවන්න ඕනේ. ණය ගෙවර පස්සේ ආයෙ හැරයක් ණයකාරයාට එතන ඇතිරෙන ගැවසෙන්න හේතු නැහැ. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? කොහොම හරි හම්බ කරලා ඉතින් අර වෙනසක හරි ටික දෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක කළාට පස්සේ සදාහටම අර ණයකාරයාගේ ප්‍රශ්නේ නිදා. අන්න බුදු බුදු දහමේ ක්‍රමය. හැබැයි තව ක්‍රමයක් තියෙනවා යකාගේ ක්‍රමයක් ගන්න පුළුවන් බුදු දහම් ක්‍රමේ නෙමෙයි. නායකාරයා එනවා. ආ ඉදත්ත වරෙන් කොහෙද? කාට හරි ගමේ ඉන්න ජන්ඩියෙකුට කසි බෝතලයක් එහෙම අරන් දීලා පොඩ්ඩක් අරන් කියන එකෙක් කියනවා ආපුවා මෙල්ල කරන්න. දීපන් ආයි වැත්ත බල අතර නෙවෙයි. කොටු කරනවා අල්ලා ගන්නවා දෙනවද හොඳට ඇති වෙන්නේ. ජීවිතේ පස්වා ගන්නවත් ඔය මෙහි කියලා පන්න ගත්තා ඌ එන්නේ ආයෙ කරේ බයලා නිකන්. ඒකත් එක්තරා ක්‍රමයක් එක යකාගේ කරනවා. බුදුන්ගේ ක්‍රමය නේද? එහෙම ක්‍රමයක් ඒකටත් තියෙනවා. තව දිනා මායාවේ ක්‍රම. පංචකාම සම්පත්තිය මුලාවටපත් වෙලා හිටන් ඌ අසහ කරගන්න. ඊට පස්සේ ඌේ අය හොයන්නේ නැහැ ඌ වෙන එකකින්. ඒක මායයි කියන්නේ. මේක තරුණේ සල්ලාලි. ණය දෙන්න විදියකුත් නැහැ මොකද කරන්නේ මූට කාම අවස්ථාවක් දීලා වසන කරලා දැම්මට පස්සේ මූ ඒකෙන් තෘප්තියටපත් වෙනාට පස්සේ අපි ණය නිදහස් කරනවා කොහොම ක්‍රමයක් තියෙන්නේ දුචාරිතව අවුලක් නම් ඒ જાතිය ක්‍රමයෙන් ණය නිදහස් වෙන්න පුළුවන් හැබැයි ඒක මායя ක්‍රමය බුදුන්ගේ ක්‍රමය නම් මොකද්ද ණයකාරය දැක්ක ණයට හේතුව ණය ණය හොයාගෙන ඉන්න බව දැක්කා. උඩ ණය දුන්නාට පස්සේ ණය නිදහස් වෙන බව දැක්කා. හම්බ කරලා ණය ගිහිල්ලා. ඒක බුදුන්ගේ ක්‍රමය. මෙන්න මේ වගේ හැම එකකම තියෙන ක්‍රමය. අපි දන්නේ නැහැ මේ අමනුෂ්‍ය බලවේගයේ විදිහට කොයින්ද? ඒක බොහොම පරිශනාත්මක හොයන්න ඕනේ. මේ කවුද ඉන්නේ? දැනගන්න ඔය උත්තර ක්‍රමක් තියෙනවා. ඒවයි ක්‍රමෝයි ඒ අමනුෂ්‍ය බලවේගය මොකද්ද? ඒ අමනුෂ්‍ය බලවේගය ක්‍රියාත්මක කරන්නේ මොන જાතියින්ද? මොන විදිහේ වැඩ පිළිලක් කරන විදිහේ? දැනගන්න ලකුණු මෙහෙම গুপ্ত ක්‍රම මෙහෙම කියනවනම් කවුද යමනුසය තාත්පද මහපද වාපද නැත්නම් ආතිද ආතද කවුද ඒකත් හොයාගන්න ඊට පස්සේ බලා ගන්නවා එතකොට මෙයා මේ જાති අවදක් අපේ ඉස්සාර කරන්න හේතුව මොකක්ද ඔහු මොනවද මෙතනින් ඔහුට වෙච්ච අඩුපාඩු ඔහුට ඒ බඳු මානසිකත්වයක් ගොඩනැගුණේ කොමන අසාධාරණයක් කරපු හින්දාද ඇයි අපි කරා ආවේ අපෙන් වෙච්ච අසාධාරණේ මොකද්ද? පුළුවන් නම් හොයාගන්න පුළුවන් නම් බොහොම සූක්ෂමව හොයන්න ඕන. එහෙනම් ඒක අපි ළඟට අපි වන්දි වේවි වශයෙන් ඒකට අවශ්‍ය කරන දේ ඔබට ගෙවන්න ඕන. ඌ ඒක නිදහස් කළොත් ඊට පස්සේ අමනුෂ්‍ය බලවේගයේ ඇති වෙද්දී විච හේතුව ඉවරයි. ඒ නැති කළා දැම්මොත් ආයි මේ භවයට පමණක් නෙමෙයි අනන්ත සංසාරයේ මතුවේ අමනුෂ්‍ය අපොහෙදී හරි මුණ ගැහුණා. නිවන් දක්නා ජායි දක්වා ඔහුගේ ප්‍රශ්නයක් නෑ. වෙන නිදහස් වෙන ක්‍රමයේ බුදු ක්‍රමය. බුද්ධ ක්‍රමය. ඉතින් ඒ නිසා ත්‍රිවිධක් කියනවා මේක කරනවා කියන්නේ තරාපි කිව්ව જાති જાති එකක්. ඒකත් එක්තරා උපක්‍රමයක් මිසක්. ප්‍රතිකර්ම නෙමෙයි. උපක්‍රමයි ප්‍රතිකර්මයි දැනගන්න යම් කිසි ක්‍රමයක් යොදපුවාම ඒකට උපක්‍රමයක් වලින් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය සාහමුලී සුද්ධතාවය ලබන්න බෑ. ප්‍රතිකර්මය කියන්නේ මොකද්ද? යම්කිසි කර්ම බලවේගය හොයලා. ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්මය කියනවා යහපත් පැත්තේ වැඩි කරලා. අර කර්මයට අවශ්‍ය මහ වන්දිය කියලා නිදහස් වෙන්නේ. ඒක ප්‍රතිකර්මය. ප්‍රතිකර්මය හරියට කෙරුවා නම් ප්‍රශ්නේ නිදහස්. උපක්‍රමයක් කරගත්තොත් උපක්‍රමයේ යම් තාකාලයකට සීමා සහිතද ඒ තාකාලයකට මගහැරලා හිටියේ. අන්න උපක්‍රමයෙන් හැටි. අපලයක් ආව යන්ත්‍රය බැඳගත් උපක්‍රමයක්. ඒකට අක්ෂර ගන්න පීනවල හදා ගන්න පුළුවන් නම් එහෙම අර ශක්තිය ඉඳලා ගෑඩ් කරගන්න. එහෙම ක්‍රම ලෝකේ තියෙනවා. ඒවා විද්‍යාව නෑ කියන්නේ. එහෙම කරගත්තොත් ඒක රැකගෙන ඉන්නකම් අරකින් අහක් වෙලා හිටියේ. අර පොඩ්ඩක් වෙනස්ලා ගියාම මොකද වෙන්නේ? ආයතරයක් අර කර්මේ ආයතරය එනවා. බලකණ්ඩ. මෙන්න මේ වගේ මේවට අපි උපක්‍රම නෙමෙයි බලන්න ඕනේ බෞද්ධයෝ හැටියට. හැමදේම ප්‍රතිකර්ම. ප්‍රතිකර්මය හරියට කරගත්තොත් මුළු සසර ගමනේදීම අපිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ පිරිතක් කියලා හැකවර්ණය සලසා ගන්නවා කියන එක ඒක ක්‍රමයක් විතරයි. ඉතින් මේ වගේ දෙයකට නියම බුදු බුදුදහම අනුව දෙන්න තියෙන පිරිතුරු. අමනුෂ්‍යයා සහ අමනුෂ්‍යයාට හේතුව හොයන්න. කවුද අමනුෂ්‍යයා? ඇයි අමනුෂ්‍යයා කැවසෙන්නේ? ඒ කියන්නේ ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒක අනුගමනය කරලා ඒකෙන් නිදහස් වෙන්න. අපි මෙහි ඉන්න කාලේ පොල් ගහවල ඉන්න කාලේ ඒ පැත්තේම ගමක එක්තරා ප්‍රශ්නයක් ඇති වුණා. එක මිනිසෙක් මලා තාත්තා මලා දැන් ඉන්නා ගෙදර පුතු කීප දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් ගෙදර හිටියා. හැබැයි ඉතින් තාත්තා මලාට පස්සේ මොකද කරන්නේ? සිය කාලයක් යනකොට පණ ජීවමානව ඉන්නකොට ඉන්නවා වගේ පණ පිටින් ඉන්නවා වගේ. සිටි ගාම පේන්නේ. මේක හරි පුදුම සිද්ධියක්. ඈත බල්ල පුරනවා, ගෙදර ඉන්න බල්ල පුරනවා. දොරාගින්න හද්ද ඇහෙනවා. ගෙට ඇතු වෙනවා පුද්ගලී. ඔය විදිහට ඉඳලා ඇවිදලා බෙල්ලට අත් තියලා එහෙනම් අල්ල ගන්නවා. එක ඇඟට අත් තියලා හොල්ලනවා. පේන්නම වාගේ ඇවිදලා කියනවා. තොරතාව දින 7යි. කියලා යන්නේ. හත ගියාම උමලා. එක්කෙනෙකුට ඔබ සිද්ධ වෙලා හිටන් ඊළඟ දවසේ මෙතන අනික් ඉදිරියට ගිහින්. තොරතාව දින 7යි කියලා තායිතු. ඒකත් හතෙන් මල්ලා. දැන් තව දෙන්නයි ඉන්නේ. අනික විදිහට කතාව බල්ලපිරාගෙන සොටතාව දින 7යි කිව්වා. දැන් මොනවා කරන්නේ? කොහොමරි මම එහි ඉන්නකොට ඒ ආරම්භ ජීවිතය ඇවිදින්න. ඔය සිද්ධිය කිව්වා. මම පැවිදිලත් නෑ එතකොට. ඒ කිව්වට පස්සේ බලපුවා. එයාගේ පියාට කරපු අසාධාරණයක් මුල් කරගෙන තමයි එයා පරිගන්නේ මේ වැඩේ කරන්නේ. පුද්ගලයා අසාධාරණ පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා පුද්ගලයා යහපත් දේවල් හොඳ දේවල් යුතු යුතුකම් කරගෙන හිටියා. මරණට පස්සේ අධ්‍යාව බලවත් වෙනවා. හැකියාව දිනන අර කියන දෙයක් කරන්න ඕන. යක්ෂ අධ්‍යාවකට පරිවර්තන වෙනවා. හැබැයි හේතු තිබිච්ච නිසා පරිගැනීමේදී ඒකටත් අවස්ථාව එනවා. මොකද හේතුව අන්තිම මොහොත වෙනකොට ඉඩකඩන් එහෙම ඔක්කොම විදහාස් කරගන්න ඕනකින්ද අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න බෑ මැරෙන්නේ ඇති. දැන් දන්නවා මේ ස්පිරිතාලේ ගිහින් නම් හොඳ වෙන්නේ ඉතින්. අරම්පලයල්ල මාව ස්පිරිතාලේ ගිනා ඒකත් නෑ මගාරිය. පුද්ගලයා මල. මලාට පස්සේ මොකද කරන්නේ? මගෙන්ම කාලා මගෙන්ම හැදිලා මට අමාරු වෙච්ච ඉලාට මට පිටිවුනේ නෑ. දීලා කකා ඉන්න දහසක් දෙන්න. ඔය අදහසින් මලන. කාරණෙත් එහෙම නිසා මොකද වුනේ? යක්ෂ ගෝත්‍රයක උපදිනා අර කියන පලි ගැනීමේ හැකියාව ලැබිලා දෙන්නේක් මැරුවා. දරුව දෙන්නේ. අනිත් දරුවරත් කියලා ඉවරයි. මේ වගේ පූජාවක් අපි හිතිනා ඒ කාලේ. ඊට පස්සේ ඇදිලා විස්තරයක් ඉවර පස්සේ මම කියවා මෙන්න මේ જાතියෙන් හරස් කරලා මෙන්න මේ විදිහේ පූජාවක් හැටි ඉක්මන් කරලා තියන්න. එයා වෙනුවෙන් යොමු කරලා එයාගේ නමට ඒ පුණ්‍යානුමෝදනාව කරන්න. කොහොම හරි දැන් මේ බය තියන බොහොම තදේටම ඉතුරු ළමයි දෙන්න තරුණ දෙන්නේ ළමයි නෙමෙයි බැංකුවක වැඩ කරන කෙනෙක් මාත් එක්ක එක්කෙනෙක් අනික කෙනා ගමේ යම් කටයුතු කරගෙන හැපි වෙන්න කටයුතු කරන පුද්ගලෙක්. ඔය දෙන්නට මං කිව්වා ඔයගොල්ලෝ මේ ශාසන මාර්ගයෙන් පිට යන්න එපා. සීල් සමාදන් වෙන්න එහෙම නැත්නම් මේ අවශ්‍ය කටයුතු කරන්න. උපස්ථාන ආදියක් හො කරන්න කියලා. අර බය නිසාම කියන්නේ එකෙක් නා අවුරුද්දකට වැඩිය සීල් ගන්න. හැබැයි ලොකු එක නා බැංකුවේ ඉන්න එක නා ඊට වඩා අනුකූලයි. මයිත් කනේ ඉංග්‍රීසි වැඩි කරගන්න පුළුවන් නම් ඒකත් කරගන්න කෙනෙක්. එහෙමත් පුළුවන් මට්ටමේ තමයි යගේ මානසිකත්වය. කොහොම හරි මේ අවස්ථාවේදී කරන්න පුළුවන් ඉහිරිම ඒ අවශ්‍ය කරන දානමාන පූජාවක් එක්කලා බුද්ධ පූජා උපහාරයක් එක්කලා ඒ කටයුතු කරලා ඒ නම තී කරලා හිටන් එයාට අඩුපාඩු නොවන විදිහට සෙත්පතමින් අර පුණ්‍යානුමෝදනාව කරනකොට මට පේනවා එක්කෙනෙක් එනවා අපි ඉන්න වගේ ශාලාවක් තිබුණා ශාලාවේ අනිත් පැත්තෙන් ඇවිදලා එළියෙන් ඇවිදිලා සුදු ඇඳගත්ත හොඳ සද්දන්ත පුද්ගලයෙක් පුද්ගලයා මේ මිනිස්සෙකද 6 ගුණයක් විතර උසයි මහතයි. අතේ තියෙන කටු කම්බි රෝල. ඒකත් අතේ මෙහෙම අල්ලගෙන ඇවිදින්න. මම හිටියේ ඕම් කිය ඉදුරු දෙන්නත් පරලවන. ඔබතුමාගෙන් කියපු කතාව අහපුහම වන අහපුහම මට ඒක හිතෙන් අත්හැරලා ගියා. මම ඔවුන්ට කරදරයක් කරන්නේ නැහැ. ඕම් විසිකලා කියන මට පේනවා අර කම්මි රවුණු මනෝමයයි ඒක පේන්නේ. ජව්‍ය වස්තු භෞතික නෙමෙයි. අරගෙන පැත්තකට විසිකලා. විසිකලා නිදහස් වෙනවා. ඊට පස්සේ අපි තිබුණා ඒ අවස්ථල මීට වඩා වෙනස් ක්‍රම ටිකක්. මොන් දැන් මම ඒවා කරන්නේ අපිට අයිති නැති ඒවා. ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? අර පූජෝ පහාර තියලා පස්සේ වෙලාවට සමාධිය යනවා කියලා ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමයේදී ඇවිදලා ඉතින් එයා ඇහුවා මොකද මේ අපේ තාත්තා මැරිලා ගිහිල්ලත් අපිට හතරතර කරන්නේ මොනවා කළාද? මේක මොන අසාධාරණයිද මහත්තයෝ? පේනවනම් අහලා බලන්න මේ තාත්තාගේ. මොන අපරාධයක්ද මේ කරන්නේ කියලා. මේක කියනකොටම ඉස්සරහට ආවා. අරයා කියනවා පුතා කියනවා අපි රස්සාව කරගෙන අපි හරි හම්බ කරගෙන අපේ පාඩුවේ ජීවත් වෙන්නේ. ඇයි මැරිලත් අපිට කරදර කරා? ඇයි මෙහෙම ඉංග්‍රීසි සාමයේ මොන අසාධාරණයක් කියලා අහන්න පුළුවන්. කියනවනත් අරයා වන්දියට බලනවා අරයා දිහාට බලනවා. මට ඉතින් කියනවා ඕකගෙන් අහන්න මම අද්දි කළා කියන ඇගිලි දෙක. ඕකගෙන් අහන්න මම ඉඩමක් විකාද කියලා. ඊළඟට මම මම නෙමෙයි මං කතා කරන හැටි නෙමෙයි මහත්තයාගේ තාත්තාමයි මෙහෙමම අහන්න කියලා. ඕකගෙන් අහන්න මං ඉඩමක් විකාද කියලා හැවුවා. දැන් මිනිහා කල්පනා කරලා මතකයි වික්කන්න. ඒ පාර අරයා කියන රමණසේ අහන ඒ ඉඩම විගුණා මම මොකද්ද කළේ කියලා ඔකෙන් අහන්නේ කිව්වා. අර මේ ඒ ඉඩම විගුණා මම මොකද්ද කළේ කියලා ඔකෙන් අහන කියලා මම මෙහෙම කියනවා. දැන් උඩ බිම් බලනවා කියන්නේ. ඔකාර කියන්නේ කියන්නේ වෙච්ච දේ. ඇත්ත බලන්න. ඇයි අපි ඉන්න ඉඩම් කැල්ල ගත්තේ තාත්තයිගේ විසඳුම්? එහෙනම් ඔක මොකද්ද කියන්නේ? ඌ හම්බ කරගත්ත එකේ ඉන්නවා කියලා ඌ හදාගත්ත එකේ කනවා මොන අසාධාරණද කියලා අහන්නේ කාගේ කියන ඕක ඉන්නේ ඒක. අහන්න කිව්වා. දැන් මොනවද යන්නේ? ඒ වාර කියලා මිනිහා සද්ද ඇතුළේ බිම් බලාගෙන තාත්තගෙන් අහන්න මං තාත්තට මොනවද කරලා දෙන්න ඕනේ කියලා. ඕකගෙන් කර ගන්න බම්බුවක් මට නෑ. කරන්න ඕන හරිය මහත්තයා මට කරලා දුන්නානේ දැන්. ඕකට කියන්නේ මිනිස්සෙක් වෙන්න සිල් සමාදන් වෙන්න ඕකට බෞද්ධයෙක් වෙන්න කියන්නේ. මම ඕකට කරදර කරන්නේ නෑ ඊට පස්සේ. ඕකගේ මට කරගන්න දෙයක් නැහැ. ඕකට කියන්න සීල් සමාදන් වෙන්න, දන් දෙන්න, බෞද්ධයෙක් වෙන්න. ඕකයි ජීවිතේ එහෙම ගෙවන්න කියන්නේ. මම ඕකට කියන්නේ ඔන්න ඔච්චරයි කියන්න කියලා යන්න කිව්වා. ඒක දහහක් වෙච්ච සිද්ධියක්. ඊට පස්සේ අයියායි මල්ලි දෙන්නම එකල අර කියන විදිහම එකෙන් සීල් සමාදන් වෙනවා අනිත් කෙනෙක් ඇදිලා අපෝ වස්තාන කරලා යනවා. ඔහොම කිරිට මාස ගානක්. අර කරදරේ ඔක්කොම ඉවර වුණා. කරදරයක් නැහැ ඊට පස්සේ අද්දවද්ද මුකුත් නැහැ. එයාගේ කරදරයක් මුකුත් නැහැ. ඔහොම ඉඳලා කාලයකට පස්සේ 6 මාසයකට විතර පස්සේ ආයිත් ඇවිදලා කියනවා අනේ මහත්තයා හරි වැඩේ නේ. ආයිත් කියන අර කරදරේ ඉවර නැහැ නේ. කිව්වා. අර ආයි හරියට ආවා. ඒ කරදරේ ඉවරයි. ඕක ණයට බාහිරන්නේ කිව්වේ. මම ණයකට බය වුණා. ණයට බය වුණා නෙමෙයි පොඩ්ඩේ මාව කාලා ඉවරයි. ගේ පැදුර දින පැදුර දි ගන්නකොට පැදුර හසේ ණය. පැදුරේ කෝරේ අතරින් ගාව. ඉතින් මොනවාද කතා කරන්නේ? මම ඔකට කණ්ඩායම නෙමෙයි මම ණය කිව්වා ඔකට අමතක වෙච්ච හින්දා ඉතරව. ඔක 6 මාසෙන් පස්සේ අතර කර අතර කළා නේද ජීවිතේ කරන්න කිව්වේ. ඔව්. අන්න ඒක මතක් කරලා දෙන්න ණය ආවා කියන්නේ. ඔක අමතක කරන්න බෑ මුළු ජීවිතේ. ඔයාලා බෞද්ධයෙක් කියලා හිතන හරියට කරගන්න කියන ඔකගේ අපරාධෙ මේ අන්තිම ඔක දුගතියටපත් වෙන කී බේරන්දා ඒ වෙන්නේ. ඊට පස්සේ ආයෙත් හැරෙති කාලේ හරි විදියටම කරගෙන හිටියයි ඌ හදන්න පුළුවන් නෙමෙයි. ඒකත් මේ විදියටම ආයෙත් හැරෙලා කමා ගැරියදී කාලයක්. ඔය වගේ සිද්ධි වුණා. ඉතින් මම මේකයි කියන්නේ මෙවන් මේ භූත දෝෂ කිව්වහම දැන් අපිට පුළුවන් ඕනනම් දැන් ගිහිලා ටිකක් අට්ටාඩියෙකුට කියන්න ඕක අරින්න. කායක ක්‍රමය. අය යකාය ක්‍රමයේ කිව්වේ ඒකට. හැබැයි ওই වගේ දේවල් කිව්වට මෙල්ල වෙන්නේ නැති අමනුෂ්‍යයෝ ඉන්නවා බොහෝ කොට. ඒ වගේම රැකවරණ දාගන්නවා පිරිතක් කියලා ආරක්ෂා කරගන්නවා ওই જાතිය වගේ නේද එක එකනා කියනවා ගිරි පිරිත කියන්නේ අරවා මේවා කියන්නේ කියනවා ඒවා කියනවා එක එක. ජල් නන්දන පිරිත කියන්නේ ඉතින් ඕවා මේවා කියනවා. ඔය අක්ෂර ඝන ගලපලා හදලා තියෙන දැන් පොඩි ආකාර රැකවරණයක් දාගෙන හිටියට බං. ඒ බලවේගයේ ඉක්මවා යන කර්ම බලවේගයේ ලැබුණාට පස්සේ ඒවෙන් මෙල්ල කරන්න බැරි අමනුෂ්‍ය බලවේගයක් වශයෙන් නැగిලා ආයෙ හැරයක් එනවා. ආයෙත් පස්සේ අපේ උපක්‍රමයේ වරදිනවා අපිට ජයග්‍රහණයක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ වෙලාවට අපි දැනගන්න ඕනේ ඒකට අවශ්‍ය කරන හේතු. අවංකව අපි දකින්න ඕනේ. අපෙන් අවලක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ ඥාති හිතයි කාට හරි වීමයි. එහෙම අමනුෂ්‍යෙක් වෙලා ඉන්නවා. අපි අවංකව මින්මතු විබඳුවන්නා වූ වැරදි කර්ම නොකටයුතු කාටවත් කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් අපේ හිතට ඇති කරගෙන අර ත්‍රිවිධ රත්නයේ උදසා වන්දනාමාන ගරු සත්කාර සිද්ධ කරලා ඊට අවශ්‍ය කරන්නා වූ අපවස්ථාන නැත්නම් ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරලා. ඒකේ ජනිත කරගන්න පුණ්‍ය බලවේගයන් ඒ ඒ අමනුෂ්‍යයින්ට අනුමෝදන් කරවන්න ඕනේ. නමුත් එක එක දෘෂ්ටිගත වෙලා ගලක් අය කියනවා පින් අනුමෝදන් කරලා බලවත් වුණාම ඌ තවත් කරදර කරනවා පින් දෙන්න එපා යකුන්ට අමනුස්සෙන්ට කියලා. එහෙමත් කතාවල් තියෙනවා. පින කියන එකවත් අඳුරන්නේ නැති අය කතා. ඒකයි හේත්. පින කියලා කියන්නේ මේ මේ මේ මනුස්ස ලෝකේ දෙන දෙන තුවක්කුවක් පිස්තෝලයක් වගේ එකක්වත් මිල මුදල් වගේ කෙනෙකුට ඕන එකක් කරන්න පුළුවන් જાති එකක්වත් නෙමෙයි. අපි දැනගන්න ඕනේ පින කියන එක දෙන ආකාරය හදන ආකාරය. දැන් කෙනෙකුට උදව්වට කඩුවක් දෙන්නත් පුළුවන්. හැබැයි ඌ කඩුවෙන් ආපහු හොරන්නත් පුළුවන්. දීපු උපකරණේ හැටියට. නමුත් අපි කෙනෙකුට දෙනවා ඊට වඩා ඒ වගේ දෙයක් නොවන්නේ. ඌට සුඛිත මුදිත වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා දෙනවා. ඒක අපිට පහර ගන්න බැරි එකක්. දැවිල්ල හැදිච්ච එකාට අපි වතුර දුන්නොත් උගේ දැවිල්ල අයින් කරගන්න පුළුවන්. උඩ අපි දීලා තියෙන වතුර නම් ඌ වතුරෙන් අපිට ගැහුවත් අපිට තිසිල මිසක් තව එකක් තියෙනවා. අපි දැවිල්ලා ඉඳලා කෑ ගහන කාට ගිනි දාලා පුච්චියොත් එහෙම. දුන්නේ ගිනි නම. ඌ අපිට ඒවෙන් ගැහුවත් අපිට වදින්නේ ගිනි නේ. මෙන්න මේ වගේ පින කියන එක අපි දැනගන්න ඕනේ. පිනවන්න සුදුසු දෙයක් නම් දුන්නේ. ඒක අලෝභයි අදේශයි අමෝහයි. අර කියන ඉස්සෙල්ලා කිව්ව විදිහ උපක්‍රමයක් නම් ඒක ලෝභයි දේශයි මෝහයි. ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කරන යමක් කරලා දුන්නොත් ඒකෙන් පහර ගහන්න පුළුවන්. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් කොට නැගු යමක් දුන්නොත් Tamanටත් යහපතයි. ඒක කාටවත් පහර ගහන උපකරණයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් පින් දුන්නාම බලවත් කියලා පහර ගහනවා කියන්නේ පින් කියලා පව් දෙනවා. එහෙම දේවල් මිනිසු කරනවා. පින් දෙනවා කියලා පව් දුන්නොත් එහෙම දේවල් වෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා. දැන් මොනවා හරි සාස්ත්‍ර අහන්න ගියාම මොනවා හරි ඒකෙදි කියනවා. එයා ඔය අමනුෂ්‍යයා කාට හරි කෙනෙකුට දුගියෙකුට කන්න බොන්න දීලා. එයා කැමති දේවල් දීලා. එයාට පින් දෙන්න තාතා මොනවද කියලා. එයා කැමති අරක්කු වල. ඒක හින්දා හොඳට හැපි වෙන්න ඌට අරක්කු දීලා නැහැ. ඒක අරක්කු වනේ ගෙනහලා කන්න ටිකක් දීලා උඩ දීලා පින් දෙනවා. කන්න පොඩ දීලා පින් දෙන්නේ නේ කිව්වේ. දැන් අරක්කු දීපයකේ පින නේද දැන් දෙන්නේ. අනුමෝදන් කරා. අරක්කු වනේ දෙන එක පින්ද. දානයක් වෙන පළිය. ඒක ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කියන තුනෙම එක එක ආකාරයෙන් උපනිශ්‍රී ලබාගෙන මත් කරන දෙයක් නේ ඒක දුන්නේ. හැබැයි දීපු දෙයට අනුව ලැබෙන එක ඇත්ත. හැබැයි ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතුකාරක වෙන දේවල් දීලා ඉවරලා ඒක අනුමෝදන් කළොත් ලැබෙන්නේ මොනවද? අරාමනුස්සයා හොඳ උඩත් මැවිලා ඇයි? හොඳට අරක්. උගේ රෝගේ මත්පැන් උඩ මැවිලා ඇයි? පොළල හැදෙනකම් ආ ඇතියන් තතෝ ඉර මතක් වුණා මාව නේද? ඌ අර ලෝකේ ඉඳගෙන අරක් විලා මොකද කරන්නේ? ඌ ගහන්නේ නැද්ද? මෙලොමත් වෙලා ගහන දාවා වගේ තමයි උහිලෝ. ඊට වඩා අහපන් එනවා. අමනුෂ්‍යමත් වුණොත් එහෙම. අමනුෂ්‍යයට වෙරි එහෙම ක්‍රම තියෙනවා. දැන් දෙන සියල්ල පින් කියලා ගන්න කිව්වොත් එහෙම ලොකු විනාශයක් වෙනවා. එහෙනම් මත්පැනේ ආදීනව පෙන්වා දීලා. ඒකෙන් තිබෙනව අවැර පෙන්වා දීලා. යහපත් අත පෙන්වා දීලා ජම්ගිරිගේ චිත්ත ප්‍රහාදයක් අලෝභයෙන් අධේශයෙන් අමෝහයෙන් ඇති කරන ක්‍රමයක් තිබුණා. ඒක අනුමෝදන් වෙච්ච කෙනාට මත් වෙන්න එකක් හම්බෙයිදී ලෝකේ. අනේ ඇතන මාත් කොහෙ හොයා දඟල ධර්ම මත් පැන් ටිකක් තිබුණා හොඳයි කියලා මම මෙහෙත් දෙලා තේරුවා. අවඩමනේ. නොකර යුත්තක්. ඒ හිත සමනිලා යනවා ඒ ලෝකේ. ඊයානම් මොකද වෙන්නේ? දුස්චාරිතයෙන් සුචාරිතයටපත් වෙනකොට ඒ අමනුෂ්‍ය කාය දේහය ආරම්භ වෙයි දුස්චාරිත සුචාරිතය. කාය පරිවර්තනයක් වෙලා ඔහු සුගතියකට උපත් විය හැකියි. ප්‍රශ්නේ ඉවරයි. අන්න දහම් ක්‍රම. මෙන්න මේ වගේ අපි දන්නේ නැති පැති වලින් ඒක ආකාරය අපි සහනය බලාපොරොත්තු වෙනවා. අපේ පරමාර්ථය වෙන්නේ අමනුෂ්‍යයන්ගෙන් අහපිරා ලබන සහනේ නම් ඒක නම් පරමාර්ථය උනේ. කවුරු මොන ක්‍රමයකින් හරි කිව්වෝ. වැඩේ හරියට කරන්න පුළුවන් නම් කමක්. අපිට සහනයක් ලබා දෙන්න. ඕකට තමයි පස්සේ. එක්කෙනෙක් කියනවා මහා දානයක් දෙන්න. සායක දානයක් දීලා පිනක් දෙන්න. එක්කෙනෙක් කියනවා. කීයක් යයිද මේ කාලේ සායක දානයක් දෙන්න. මෙච්චර ගාණක් කියලා. ඒක දුන්නත් කවුද දන්නේ කාලා යන එක නම් අපි ඉන්දිලා යන්නේ ඉතින් එහෙමයි හරියයි නැද්ද දන්නේ. ඔය වණන් කරන්න ගියනේ අපේ ගෙදරත් එක්ක හිටියා අපි නම් කලේ කාම්බිලි නූලක් ගත්තා. අන්න කට්ටාලියට දුන්නා බල පිළේනේ පොඩ්ඩයි පිටරේ යහවල් එකයි දුන්නේ. ආ ඔකට බලලා ඇල්ලුවා හිර කරලා ගිහින් දැන් පොමු. හරිද වැඩි. 100ක් ගියා කවන්නේ යකෝ. එහා එකවර එන්නේ ඒක. දැන් ඉතින් මොකද්ද කරන්නේ? අර දාන්න දෙන වෙලාව හැතිලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා පිනක් කළා පිනක් දෙන්න එහෙ කිත් අප්‍රහාදයක් තිබුණාද? මොන තාලෙන් හරි මේ තේරෙත නැත්නම් මෙතනින් පන්න ගන්න ඕන කියන එක නේ තිබුණේ අදහස. ඉතින් කොයි චිත්ත ප්‍රහාදයකින් දන් දෙන මානසිකත්වයක් නැතුව ඒ දාන දුන්නා තැලක් වෙයි. කොයි දානමේ චිත්තේ දානමේ චේතනාව කො කොයි චිත්ත ප්‍රහාදේ ඔහුට තිබුණේ මොන උපක්‍රමයක් කළා හරියට පෙරේතයා භූතයා ඉන්න එක අපන්න ගන්න මිසක් දාන දීමේ ගැන අභිලාෂයක් එහෙම එකක් නෙමෙයි. ඒකෙන් අර හරියනවනම් ඒක ගමු. ඔතනයි හිති. ඕවා කරලා අපිත් ඕවා කරලා බැලුවා හරියන්නේ නැහැ. මොනවාගේ බැටිතෙන් තමයි අහව කතානි මහත්තයා ඉන්නවා. යාර කිව්වට පස්සේ යා මෙන්න මේව දැක්කලා ඊට පස්සේ ඉවරයි. අයින් නැහැ කර. ඒ කරමු. ඒ වෙලෙම පරිවර්තන වෙනවා නිකන්. එනේ ඒතර බුද්ධිලිංගයේ මනස තුල තියෙන්නේ Tamanට කරදරයක් එනකොට මොන එකකින් හරි කමක් නැහැ. Tamanට කරදරෙන් බේරෙන්න ක්‍රමය. පළවෙනි පරමාර්ථය ඕක වුණා. යා බුදුදහමෙන් පිළිසරණ හොයාගෙන කොච්චර ආවත් වැඩක් වෙන්නේ. මොකද හේතුව බුදුදහම තුල එහෙම ක්‍රමයක් නැහැ. බුදුදහම තුල තියෙන්නේ ප්‍රඥාවන්තව කරුණු වටහාගෙන කරුණාවේ මෛත්‍රියේ යහපත් ගුණයෙන් යුක්තව ක්‍රමානුකූල ක්‍රමරසාවක් තේරුම් අරගෙන ඊ අනුකූලව ප්‍රසාදයෙන් කටයුතු කළ දිනන එක. දැන් ඒ බඳු ක්‍රමේ දන්නේ නැතුව දානයක් දෙන්න කිව්ව පළේ දානයක් දුන්නට සායක දානයක් දෙන්න කිව්ව පළේ සායක දානයක් දුන්නට අර කියන தත්ත්වය අරගන්න හරි අමාරුයි. හැබැයි දානි පිළිගන්න ප්‍රතිග්‍රාහකයා ඥානවන්ත, සීලවන්ත, ගුණවන්ත උත්මයෙක්ම හම්බුණා. ඒක ලොකු වාසනාවකින් අති දුර්ලභ හම්බෙන එකක්. ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් දානය ආනිසංස බලවත් වුණාම ඒ අන්තිය බලවත් වෙලා ගිහිල්ලා ඒක අනුමෝදනාව සකස් වෙලා හිටන් ඒකින් ඔහු ගොඩ ඉඳක් පුළුවන්. හැබැයි දාන වස්තුවක් දැහැමි වෙලා දායකයාත් ඒ සත්‍යයට දැහැමි වුණා. තුම්පොලකින් යහපත් වෙන දාන වස්තුව මහත්ඵල මහානිසංස ගෙනත් දෙන මහත්ඵල මහානිසංස ගෙනත් දෙන විශාල පිනක් බවට පත් වෙනවා. ඉතින් මේ ක්‍රමයට අපි දැනගන්න ඕනේ මේ අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා කිව්වහම මේ අමනුෂ්‍ය බලවේගي කුමක් නිසා තියෙනවද? කෙබඳු හේතුවක් නිසා හටගන්නවද? ඒ ආදී වශයෙන් දැකලා ඊට අනුකූල ප්‍රතිකර්ම කරන්නේ. සමහරවිට ගෙවල් දොරවල් වලට ආසාවෙන් ඇවිදලා ඉන්න පුළුවන්. ගේ හැදුවා මට ඉන්න හම්බ වුණේ. එක ගියක් හදාගත්තා අනිත් ගිය හදලා මලාලන් ගියම. මහා තණ්හාවකින් ඉන්නවා ආසාවකින් ඉන්නවා අලුත් ගෙට යන්න. ඔය අතරේ මලා. දැන් මොකද වෙන්නේ? බාලා නම් යන්නේ නැහැ. ගේ හැදුවා විතරයි මට ඉන්න හම්බුනේ නැහැ. දැන් ඉන්න බලාගෙන උතන භූතයෙක් කියලා එනවා. ගෙවලෙක් කියලා එනවා. දැන් ඉතින් මේක පන්නන්නේ කොහොමද? එහෙම පන්නන්න ක්‍රමයක්වත් නැහැ. එතකොට මොකද කරන්නේ? ආවාසයකට හරි නැත්නම් සංඝාවාසයක් හරි සකස් කිරීමට අවශ්‍ය කෙනෙක් සමන්න පුළුවන් හැටියට උදව්වක් කරලා හරි ඒකට අවශ්‍ය කෙන ආධාරයක් උපකාරයක් කරලා හරි ඒ කරන පින් අනුමෝදන් කරනවා අර උපක්‍රම කීපියව දන්නවනම් ඒ අමනුෂයාට හිතුව පැතු ආවාද පහළ වෙනවා එයාට යහපත වෙන්නේ ඒ පුණ්‍යතාවය පහළ වෙනකොට මොකද වෙන්නේ ඒක හේතු වාසනාවකින් අර දින හරියට ලැබුණා නම් එහෙම අර අමනුෂයාට පහළ වෙනවා අමනුෂ ලෝකෙම හරි ඊට ගැලපෙන මහා මාලිගාවක් ඊට පස්සේ අර ගෙදර ඉන්න ඕන කමක් නැහැ. එයාට දර්ශනය වෙනවා. අඩු ගානේ රුස් විමානයක් හරි පහළ වෙනවා. එයා ඒකට යනවා. අන්න ඒ ප්‍රශ්නේ විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ වගේ බලන්න ඕනේ මොකටද මේ ආය මොනවා කරන්නද ආය? අර පලි ගන්න ඉන්න පුළුවන් අර වගේ තමන් කරපු අසාධාරණ වල. යුතුයකම් ඉදු නොකරපුවා. එහෙනම් දීපොලි ඉඳලා ළඟ වල තණ්හාවයි. සමහර හිටවු ගස් වලන් වලට තණ්හාවයි. එහෙමත් වෙනයි. ගස් වලන් හිටවලා ඒවට ආසාවෙ බැඳිලා ඉඳලා කෝස් ගහ හිටේවා ඔබ හොඳ ගහක ගෙඩියක් හිටෙවි. කොහෙදි මට ඕක කන්න ඉඳහම් බේන්නේ නැහැ මම මැරෙන්නේ නේ. ඕකේ කොස් හැදුනා නම් කොච්චර රහට ඇද. ඔය හිතේ මලොත් එහෙම මොකද කොස් ගහයද භූතය කියලා උපදිනවා. ඒ හිතනම් ආයේ අර කියන විදිහට ඒ හිතෙන් නම් මැරුණේ. අර කියන මිනිස් මානසිකත්වයේ යටපත් කරගෙන නැగిලාවන් නම් එහෙම අර කියන මානසිකත්වයේ භූත අධ්‍යාප කරගෙන දැන් පරිසන්ද වශයෙන් උපදිනවා. අර කොස් ගහ වටේ ඉන්න දැනට. කොස් ගහයකට ගිර භූතයෙක් වෙයි. සමහරවල් කොස් ගහයම කැපුව ගෙදර ඉන්න අනික කිහිම එදා පතේ පැත්තම මනසයි. දැන් මෙහෙම දේවල් নানা ප්‍රකාරයෙන් අමනුෂ්‍ය ලෝකේ උපාදයි. අපි දන්නේ නැහැ මේ පුද්ගලයා මොන මොන අදහස් වලින් ඒ අමනුෂ්‍යබ්බය ලබලා ඉන්නවද. මෙන්න මේ වගේ අවස්ථාවල් තුළ මොකද වෙන්නේ? මේ අමනුෂ්‍ය වැඩිලා එහෙම ඉන්නකොට. ඒ අයගේ අතහිත පිරෙන්නත් ඕනේ. ධර්ම අවබෝධය ලැබෙන්නත් ඕනේ. ඊට අවශ්‍ය කරන පසුතලයක් තුළ තමන් කටයුතු කරගන්න නිතර නිරන්තරයෙන් පින්පෙත් ඒ අනුව දෙනවා නම් කටයුතු කරනවා නම් අන්නේම සුද්ධ කරගන්න අයට පුළුවන් වෙනවා එයාගේ අඩුපාඩුව කොයි පැත්තෙන් හරි සපිරෙන අවස්ථාවක් එනවා අන්නේම සම්පූර්ණ වුණා නම් අර වගේ අත්දැක වලින් නිදහස් වෙලා ඒගොල්ලෝ නිදහස් වෙනවා අපිත් අපිත් ගෙවන් විචවන් දෙන්නේ නිදහස් වෙලා අපේ යහපත සිද්ධ වෙනවා එහෙම ක්‍රම අනුගමනය කරන්න ඕනේ ආරක්ෂා කරන ඒවා අර මේ පන්නන ඒවා භූතික බලින ඒවා ওই જાති වල ගිහිල්ලා නම් ප්‍රතිකර්ම කරන්න මේ උපක්‍රම කරන්න ගිහිල්ලා අපි අමාරු වෙන්නේ නැතුව මේ වගේ බුදුදහම තුල තියෙන සාර්ථක ක්‍රමේ අපි දහම තුල ඉඳලා ඒ ටික කරගත්තොත් මේවා නිදහස් වෙනවා එක දෙයකින් බෑ මේ අපි හොඳ මනානුවණි දකින්න ඕනේ. බඩගින්නේ ඇවිදලා ඉන්නවා කවුරු හරි ගෙදෙට්ට කන්න දෙන්න. දැන් එයාගේ එකම බලාපොරොත්තුව මොනවා හරි බත් ටිකක් හරි මොනවා හරි කවන්නේ බඩ කින්නට කන්න දෙයක්. මොකද බලාගෙන ඉන්නේ? මොනවා හරි නැද්ද? කියනවා ආ මේ සරමැදගෙන යන්නු. මේ අලුතෙන් ගෙනහම සරම. මට සරන් වලින් වැඩක් නෑ. අපෝ මට කන්න බඩ කින්න මේ ඉන්නේ සරන් කෑහේ. ඊට පස්සේ මම එහෙනම් මේ පොල් ගෙඩි දෙකක් දෙන්න. හාල් හේරුවක් දෙන්න. හාල් අමුවේ කෑහේ මට. දැන් අර උයා ගන්න විහා ගන්න විදිහක් නෙවෙයි බඩකින් ඉන්නේ කරා ආවේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි කන්න ටිකක්. අපි වෙන මොනවද දෙනවා කියලා කතා කරලා තියන්නේ නැහැ. මරහට මට ওই එකක්වත් වෙනවට කන්න ටිකක් දියන්න. එහෙනම් යාට අපි දානයක් දීලා වෙන දුන්නොත් අන්න එහෙම කෙනාට ඉතින් යන්න. හැබැයි ඇවිල්ලා ඉන්නේ වස්ත්‍ර නැතුව. කන්න තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මහා දානයක් දීලා පින් දෙනවා පිළිකර දුන්නේ. නෑ වස්ත්‍ර නෑ. නමුත් ඉන්නේ වස්ත්‍ර ඇති නිසා. අව ලබා ගන්න කෙනෙකුත් නෑ හිමිකන් නෑ. දූ දරුවන්ගෙන් හරි තමයි ලබන්න තියෙන්නේ. අඹසැමි දූ දරු ආදී වශයෙන් තමා දීප කෙනකින් ඕනේ ආපහු ලබා ගන්න. එහෙනම් එයා වස්ත්‍රය පූජා කරලා පින් දුන්නොත් එයාගේ ප්‍රශ්නේ ඉවරයි සම්පූර්ණ. ඉන්න තැනක් නැතුව වෙලින්න. ඒ තවත් ක්‍රමයක්. හිටපු ගෙවල් වලින් ඉන්න මිනිස්සු පන්නලා ඒවා අයිතිවාසිකම් කරගෙන පොරෝප්පු හදාගෙන මෙහෙම හිටපු එකෙක් මැරලා ගියා නම් මොකද වෙන්නේ? ඒක ගිහිලා උපදිනා උන් හිටිතනක් නැති එක. බෝධ ලෝකෙ ගිහින් හිටපුවම තින්නේ තංගලි පන්නවා නෑ නේද? ඒතකොට මෙහෙල් තියන්නේ. බලන්න. ඒ පැත්තෙන් පන්නන. අනිත් පැත්තේ නෑ මේ පැත්තේ නෑ මේක අපේ. මෙහෙම බලන්න. එහෙම උපන්න. මෙන්න මේ විදිහට තනින් තන යනවා එක තැනකවත් ඉන්න දෙන්නේ නැති මෙහෙම කොටසක් තියෙනවා. ගෙදරකට ආවට පස්සේ බලනකොට ගෙවල් වල තියෙන අනිභූතිය මොකද කරන්නේ? තොට මෙහෙයි කියන්නේ අපල ගියා ඔහි පන්නන. දැන් අඬ අඬ හැපි හැවි දොරදොරා මේ විදිහට ඇවිදින භූතය වෙයි. මේ තව භූත කොටසක් හැදෙන හැටි. ඉතින් යාර වෙන්න ගන්න කෙනෙක් නැහැ. Taman දීපවායකින් ඕනේ මොන හරි අගඩු පාඩු ඉල්ලන්නේ. ඉන්න කාලේ කන්න පොඩ දුන්නේ අමුදරුවන්. නේද? දූ දරුවන් කාට හරි ස්වාමි පුතයාට භාර්යාවට කාට හරි ඊට පස්සේ කන්න බොන්න ලෝපකාර කරපුවා. ඒ මෙලෝ ඉන්න අයගෙන් තමයි අර ඊළඟ ණය දැන් දෙන්න තියෙන්නේ වෙන ඊළඟ කෙනෙක්. දැන් ඉන්න දෙනක් නැතුවම මොකද කරන්නේ? අනික කෙනෙක් ඔක්කොම පන්නකොට ඇදලා ඉතින් අරුගේ ඒක හරියනවා. ඒක බඩරින් ගා ගන්න. ඒක ඔළුවලින් ගා ගන්නවා. ඉන්න පුළුවන් උන්ට එහෙම ක්‍රමයක් තියෙනවා. හිමිකමත් එක්කලා ඉන්න පුළුවන්. දැන් එතන මොකද කරන්නේ? අපි ගිහිල්ලා කියන ඔළුව එකක් තමයි ඔළුව බරයි ඉඳලා ඔළුව කොච්චර හරි උරුස්සයි ඉඳලා. බලන්න ඌ ඇති. උන්ට ඉන්න දෙයක් නැහැ. අන්න ඇති වෙන ක්‍රමය. ඒක අතහසට ඉඳලා. එය උරිස් එක ඇතුළත් තියෙනවා නවත්තන්න. කොච්චර වේග ගත්තත් අරින්ද. අපි දකින්නටි පැටියෝ. ඒක පපුව හිර කරනවා, ඒක බල පුරා දානවා. අකුල කර කරනවා. මේ උන් උන්ට ඉන්න තියෙන උන්ගේ ආවාද හදාගන්න කෝ. හේතු තියෙනවා හදාගෙන ඉන්න. දැන් මේ වගේ වෙලාවට අපි දකින්න ඕනේ. ආවාස පූජාවකට අවශ්‍ය වන්නා වූ යමක් කරලා. ඒ බඳු පුණ්‍යතාවය අනුමෝදන් කරවන්න ඕනේ උතුරු කිතුමිතේ වගේ කියලා ඒ අය. එතකොට ඒගොල්ලන්ට වැයෙනවා යුරෝපි ඉඳ දෙනවා. මේ ඇඟා සිරින්ගගෙන හිටි මෙච්චර වටිනා තැනක් තිබුණා අපි දැකේ නෑ. අර තියෙන්නේ. ආ දැක්කම ඒකට. ප්‍රශ්නේ ඉවරයි. දැන් මෙහෙම උපක්‍රම තියෙනවා මේ හැම එකක්ම අපි දන්නේ එක ක්‍රමයකින් නෙමෙයි අමනුෂ්‍ය සැදිලා ඉන්නේ. ගෙදර කොහොම ඇඟ කොහොම රැඳිලා ඉන්න নানা ආකාර හේතු තියෙනවා. මේ පටිවිද එකද දෙකද නිදාම දෙවෙනි පීස් එක දුන්නේ මේක මේක කියලා දාලා තියෙනවා. අරක දෙපැත්ත කියන්නේ